බැරිහිනවා කවුරුත් සංදේශාව දානවා මේක පිට මේ කළ දේශනාව හා සම්බන්ධ තවත් දේශනාවක් දෙකක් කියන්න බලාපොරොත්තු වෙන්නේ මේක ප්‍රථමයෙන් මේකට අපි කියන්නේ පංචස්කන්ධ ලෝකයේ අනිත්‍ය දුක්ඛ අනාත්ම ආදී වශයෙන් අවබෝධ කරගෙන මේ පංචස්කන්ධ ධර්මයන්ගේ නිරෝධය සඳහා යම් කෙනෙක් ප්‍රතිපත්ති පෝරණය කරනවා නම් එවැනි කෙනෙක් මේ පංචස්කන්ධ සංඛ්‍යාත සංස්කාර ධර්ම රැස් කරන්නේ නැහැ විසෝවා හරිනවා කියන එකයි ජීවිතයේ ප්‍රකාශ කරන්නේ. මිෂනේ කියන්නේ නෝස්නේ කියන්නේ. අද නිසා කියන්න තිබෙන්නේ මේ ආකාරයෙන් පංචස්කන්ධ ධර්මයන්ගේ නිරෝධය සඳහා යම් කෙනෙක් නිරෝධෝරණය කරන විට විග්‍රහකේදී නසන්දෝකේදී නිවන දල්වන්නේ නැහැ මේකට නිවනවා දල්වන්නේ නැහැ කියන වචනේ කියනකොටම සමහර සමහර විට සිද්දට මතවන්නට පුළුවන් මේ කෙලෙස් කියන්නේ නේද සමාන්‍ය සුලතල දැල්වෙන්නේ. බුදුසසුන මහසේ සිංහ ආදිත්‍යපරයය කියලා සූත්‍රයක් තියෙනවා. ඒ සූත්‍රයෙන් විශ්ෙන් දක්වනවා සම්පූර්ණ වික්‍රේ ආදිත්තම මේ ලෝකයේ තියෙන ඔක්කොම දේවල් මහන්නේ ගිනි අරගෙන. සිංහ දෙත්තේ සම්බන්ධ ආදිත්තම මොනවද මහන්නේ විශේෂයෙන්ම ගිනි අරගෙන තිබෙනවා. චක්ඛු වික්‍රේ ආදිස්සං රූපා ආදිස්සං චක්ඛු විඥානං ආදිස්සං චක්ඛු සම්පස්සෝ ආදිස්සෝ යම් සිදං චක්ඛු සම්පස්ස පච්චය උප්පජ්ජති වේදේසං සුඛං දුක්ඛං දුක්ඛම සුඛං සම්පේ ආදිස්සං එහේ ගිනි අරගෙන මහණෙනි තිබෙන්නේ. එහෙට පෙනෙන රූපත් ගිනි අරගෙන තියෙන්නේ. චක්කු විඥානය ඇහැට රූපේ දැක්කාට පසු පහළ වෙන දැනීම ඒ චක්කු විඥානයක් ගෙන අරගෙන ඒ නිසා ඇති වෙන චක්කු සංපස්සයක් ගෙනගෙන මේ චක්කු සංපස්සය නිසා යම් කෙසේ සැප හෝ දුක් හෝ මඳහ වේදනාවක් දැනෙති වෙනවනම් මේ වේදනා සියල්ලම ගෙන අරගෙන ඒ වගේම කන ගැනත් කතා කරනවා කනත් දිනේ අරගෙන ශබ්දයක් දිනේ අරගෙන සෝත විඥානය දිනේ අරගෙන මේ නිසා පහළන සෝත සම්පස්ස සහ සෝත සම්පස්සජා වේදනාව සියල්ලම දිනේ නාසයේ ගඳ සුවඳ ගහන විඥාන ධම්ම සම්පස්ස ධම්ම සම්පස්සජා වේදනා ඒ නාසය හා සම්බන්ධ කොටස් ඒ වගේම ජීව හා සම්බන්ධ ජීව හා රසය ජීවා විඥාන, ජීවා සංපස්ස, ජීවා සංපස්සදා වේදනා මේ සියල්ලම ගෙනියනවා. ශරීරය ගැන කතා කරනවා නම් කයත් ගෙනියනවා, පොට්ටබ්බත් ගෙනියනවා, පොට්ටබ්බ කියන්නේ කාය බෙදෙන ස්පර්ශන දේවල්. කාය විඥාන ගෙනගෙන කාය සංපස්සය ගෙනගෙන කාය සංපස්සදා වේදනාව ගෙනගෙන ඊළඟට උන්වහන්සේ ප්‍රකාශ කරන්නේ මනසඥේ වෙන මනස සම්මෝල ධම්මාරම්මන මනෝ විඥාන ඒ නිසා තියෙන මනෝ සංපස්සත් ඒ මනෝ සංපස්සයන් නිසා යම් කිසි සුඛ දුක් උපේක්ෂා වේදනාවක් දැනෙන වෙනවා ඒ වේදනාව සියල්ලම මහණෙනි ඉඳින්ගෙන ඉතිේ සම්බන්ධ වේ ආදිස්සන් කියේ ඔය කරුණ ටික දැක්වීම සඳහා පොළො සූත්‍රයේ අවසානයේ දක්වලා තියෙනවා ඉමත්නීතපන වේයාකරණ මේ වේයාකරණත් මේ බන්ධමානේ සස්ස බෙක්ක සහස්සස්ස අනුපාදාය ආසවේකේ චිත්තාන විමුක්තිසුකේ එන සූත්‍රයේ විස්තර කරන විට ඒ ආසාව ඒක ආසාවල තිබු වික්ෂුන් වහන්සේලා 1000ක් මහත් භාවයේ සත්‍යනා කියලා ඒ සූත්‍රයෙන් දැක්කෙනවා බොහෝ දෙනෙක් කල්පනා කරනවා මේ ධර්මයේ ඇති විතරම් ප්‍රයෝජනවත් වන්නේ නැහැ නිවන් දැකීමට සමාධිය වඩලා ටිකක් භාවනා කරපුවම මේක කියලා වෙන අවශ්‍ය ඒක සාධාරණ හේතු සාධාරණ කතාවක් නෙවෙයි. වෙන දෙයක් කියලා බුදුරජාණන් වහන්සේ රාහුල හාමුදුරන්ට රාහුලෝවාද සූත්‍රය කියලා සූත්‍ර රාශියක් දේශනා කළා. මහන්සි කියන සඳහා අවශ්‍ය කරුණු කියලා කියලා කියලා සූත්‍ර 16කින් කරුණු අවබෝධ කරලා දීලා දැන් සදසෝ මෙයාට මාර්ගඵලයක් ලබා ගැනීම ග්‍රහත් භාවය ලබා ගැනීමට තියෙන අවබෝධය තුනට පස්සේ චෝල රාහුලෝ වාද සූත්‍රයේ උන්වහන්සේ දේශනා කළා ඒ සහන්ත තමයි රාහුල ස්වාමීන් වහන්සේ රහත් භාවය ලැබුණා ඉතින් මේ විදිහට සමාධි මාත්‍රයකින් නතර වෙලා ඉඳින්න පමණක් ප්‍රමාණවත් වන්නේ මේ ධර්මයන් නිසිපරිදි අහන්නට ඕන ධර්මයන් අවබෝධ කරගන්නට ඕන. මේ කියපු මේ ආදිස්ස පරිහාය සූත්‍රයේ තියෙන කරුණු හරියට අවබෝධ කරගත්තා නම් එහෙම එවැනි කෙනෙකුට පුළුවන් ශක්තිය ලැබෙනවා මේ ජීවිතයේ ජීවත් මාර්ගයක් සමයක් ලැබීම. එතකොට මෙහිදී කියනවා චක්කුම් වික්ඛවේ ආදිස්සං හැමන්නේ ඉගෙනගෙන කියන ආදිස්සං කොමුතෙන්ද මෙසේ ඉගෙන අරගෙන තිබෙන්නේ. නාදිස්සං රාගබ්බිනා දිස්සං දෝෂබ්බිනා ආදිස්සං මෝහබ්බිනා මේ විඤ්ඤාණයෙන් තිබෙන්නේ රාගකින්ෙන් දැවෙනවා ද්වේෂකින්ෙන් දැවෙනවා මෝහකින්ෙන් දැවෙනවා ආදිස්සං ජාතිය ජරාය මරණේන ශෝකේ පරිදේ දුක්ඛේ දෝමනසේ උපායාසේ ආදිස්සං දේවදාන නාශයෙන් ප්‍රකාශ කළ ජාතිය ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේ දුක්ඛ දෝමනස උපායාසාදී ධර්මයන්ගෙන් හැස ගිනිගෙන තිබේ මේ කරුණ පැහැදිලිව තමන් අවබෝධ කරගන්න ඕන. ඇහැට රූපයක් දැක්කාට පස්සේ තමන් ප්‍රිය කරන එකක් නම් රාගය ජනිත වෙන එකක් නම් තමාගේ සිත තුළ ඒ ඇහැට රූපය දැකීම තුළින් රාගය ජනිත වීම නිසා කොයිතරම් දුක දුරට සමා මානසික වශයෙන් දැවීමකට තැවීමකට පත් වුණාද කියන කරුණ අමුතේ මේ විස්තර කරන්න අවශ්‍ය වන්නේ නැහැ. මේ ආගේ මද්දකින් වලින් මේකට ඒක තේරුම් ගන්නට පුළුවන්. විශේෂයෙන්ම Tamanට ලබාගත නොහැකි යම් කෙනෙක් පිළිබඳ එවැනි රාගසිතේදී ඇති වුණා නම් එහෙම සමාහයට නිදී නැතුව ආදායමක් නැතුව සමාහට සති ගණන් මාස ගණන් බොහෝ විට දුක් විඳින්නට වෙනවා. මානසික වශයෙන් දැවීමකටපත් වෙනවා. සාමීන පරිදයිහාමි කියලා ওই වංගීස ස්වාමීන් වහන්සේ ප්‍රකාශ කළ එක් අවස්ථාවකදී ආනන්ද ස්වාමීන් වහන්සේත් එක්ක පාර යනකොට ලස්සන කාන්තාවක් දැක රාගය ඇති වුණාට පස්සේ ආනන්ද ස්වාමීන් වහන්සේට ප්‍රකාශ කළේ රාගයෙන් පරිදයිහාමි මම රාගයෙන් දැවෙනවා ස්වාමීන් වහන්සේ මට තීකවන්නට ඒ ඒ විදිහට ඒ රාගය දින්නම් අස්සහාග සමෝහග්ගය කියලා බුදුරජාණන් වහන්සේ දැක්වූ පාඩයක් තියෙනවා ගාථාවක ධම්මපදයේ තිබෙන ගාථාව අතිරාග සමෝවග්ගේ රාගයේ සමානය දෙන්නලක් නෑ මේ හිඳ සසුනාට පස්සේ සියල්ලම දැනෙනවා තමන්ගේ ගුණ ධර්මත් දැනෙනවා උසස්කම් දැනෙනවා දැනුගත්කම් ඔක්කොම දෙවි යනවා ඒවට නැගී සිටින හැකියාවක් නෑ ඒ ඔක්කොම පාගගෙන යට කරගෙන රාගයේ මතුවේ කොයිතරම් සමාධිය උසස්ත්වයක සිටපු කෙනෙක් වුණත් කොයිතරම් වර්ධනයක් වුණත් රාගයට අසුනාට පස්සේ විදිහට යට වෙනවා සත්තාරෝ මේ මහරජ මේ ලෝකේ කරුණ හතරක් තියෙනවා මහරජ රජතුමනි කියලා මේ බෝසත්ත්වෝ කියන එකට අධිකනෝ සත්තාරෝසේ මහරජ රූපී යති බලාබුසා සාගෝ දෝෂෝ මදෝ මෝහෝ පඤ්ඤා එච්චන දාදතේ ඒ බෝසත්ත්වෝ අහසින් පවා යන්නට පුළුවන් චරිතයක් ඇතුව සිටි එවැනි ඉති සම්පන්නව සිටි ඉතින් බඩවිෂාව දැකලා රාගය ඇතිලා ඒ ඔක්කොම නැති කරගත්තාට පස්සේ ඉතින් රජුරෝ ගිහිල්ලා අහනවා මෙහෙම දෙයක් සිදු වුණාද කියලා. එතකොට තමයි යෝගාසාව දේශනා කළේ දාතකට පාළිය කියන දාසාව. සක්කාදෝසේ මහා රාජ්‍ය ලෝකේ අපි බලාපොරොත්තු මේ ලෝකේ තියෙන බලවත්ම කර්ම හතරක් තියෙනවා. දරුණු විදියටම ඉස්සල කාවැදී තියෙනවා. සාගෝ දෝෂෝ මදෝ මෝහෝ රාගය, දේශය, මදය, මෝහය. මේ කරුණු හතරෙන් දැනුණාට පස්සේ පඤ්ඤා එතන ගහදති ප්‍රඥාව එතන තීකන්නේ. මෝහය තමයි ක්‍රියාත්මක වන්නේ. ඉතින් රාගයෙන් දැවෙන ආකාරය ගැන විස්තර කියනවා නම් දීර්ඝ විස්තර කියන්න වෙනවා අවශ්‍ය වන්නේ මේ දෙක තියෙන නිසා. ඉතින් රාගයෙන් දැනෙනකොට නිකන් සිදෙන්නේ කායික ක්‍රියා කරනවා වාචික ක්‍රියා සිදු කරනවා සිදුවෙනවා මානසික ක්‍රියා සිදු කරනවා ඒ වගේම දෝෂයෙන් දැනෙනවා ඇහැට රෝගයක් දැක්කාට පස්සේ තමයි අප්‍රේ කරගෙන නම් තමාට හතුරුකම් කළායි කියලා හිතන කෙනෙක් නම් මේ ආදී තමා නොසතුරු කෙනෙක් නම් තමා කැමති නැති කෙනෙක් නම් ඒක ඒ රෝගය දැක්කාට පස්සේ සාමාන්‍ය ලෝක සත්‍යයක් ගැටෙනවා ඒ ගැටෙන විට සමාජ සභාව සම්මින් නැතුව තියෙන ස්පෝට් සතුලන ආකාරයෙන් දැකලා ඒ ගින්නෙන් දැවෙනකොට කොයි තරම් දුරට යා පිච්චෙනවද කියන එක සාමාන්‍යයෙන් මනස සංපත් වෙලා හිටපු කෙනෙකුට දකින්නට පුළුවන්. අනේ මේ පුද්ගලයා මේ ද්වේෂයෙන් බරිතයලා ද්වේෂයෙන් මෙසේ කෑගසමින් කටයුතු කරන්නේ කොයි තරම් දැවීමකට පරිණාමයකට පත් වෙලාද කියලා. මේ ඒක දකින්නට පුළුවන් සත්‍යව තියෙන කෙනෙක්. ඒක ඒකවත් දකින්න හැකියාවක් නැහැ. නමුත් ද්වේෂයෙන්ම බරිත වෙනවා ද්වේෂයෙන් බරිතුනාන් පස්සේ තමයි ඒකෙන් දැවෙනවා. මෝහයෙන් උද්දේන මෝහය කියන්නේ මුලාව මෝහයෙන් දැවෙන නිසා ඇහැට රූපයක් දැක්කාට පස්සේ තමන්ගේම රූපේ දැක්කොත් මේ මමයේ කියලා මුලා වෙනවා මේක මගේ ධර්මයක් කියලා මේක ආත්මයක් කියලා මුලා වෙනවා ඇහැට පෙනෙන රූප දැක්කාට පස්සේ මේ මෝහ ගින්නෙන් ගැලෙන නිසා එතන ස්ත්‍රියක් සිටිනවා පුරුෂයෙක් සිටිනවා සත්‍යයේ ජීවියක් සිටිනවා කියලා එහෙම මුලා වෙනවා එහෙම මුලා වුණාට පස්සේ ඒවා තමයි තදින් උපාදාන කළා නම් අල්ලා ගත්තා නම් ඒකෙන් තමයි විශාල දුක් අදාළ දෙවි විඳින්නට වෙනවා එතකොට මේ උපාදානයේ අල්ලා ගැනීම යම් තාද්දුරට කඩින් තියෙනවා නම් ඒ තාද්දුරට ඒ දුක වැඩි වෙනවා. මේකට ඒ කරුණු පැහැදිලිවම තේරුම් ගන්න පුළුවන් විස්තර කරන්න අවශ්‍ය නැහැ. ඒ ආකාරයෙන් බැදීන් ඇති වෙන නිසා කොයිතරම්නම් දුකක්, කොයිතරම්නම් සිතේ ගිනිගැනීමක් මේ ජීවිතේ පුරා පමණක් වත් අත්දැකලා තියෙනවද? අතීත බව ගැන කියන්න දෙයක් ඇත්තේ මේ විදිහට මේ මෝහින්නේ දැනෙනකොට මේ අනිත්‍ය වූ ඇහැ අනිත්‍ය වූ රූප අනිත්‍ය වශයෙන් දකින්නේ මෝහය නිසා අනිත්‍ය වශයෙන් දකින. තමන්ගේ ඇහැ නිරන්තරයෙන්ම වෙනස් වෙනස් වෙනස් වෙනස් ස්වරූප පොළට විතරනාම වලට පස්සන ධර්මයක්. නමුත් ලෝක සත්‍යයට මේක තේරුම් ගන්නට බෑ. මේක නිත්‍ය ධර්මයක් කියලා හිතනවා. හිතලා මේක විනාශ වෙන ස්වરૂපවලට පරිවර්තනය වෙනකොට ඒකිනුත් Tamanට මානසික දුක් ලැබෙනවා. ඊට අමතරව මේ ඇහැ නිසා විවිධාකාර රෝග පීඩා ඇතිවෙනවා. සමහර විට ඉදිකටු තුඩු වලින් අනින්න අනින්නාසේ ඇහැ තුලින් ඇති වෙන රෝග පීඩා තියෙනවා. සමහරට ඇස් දෙක රතු වෙලා ඇස් අරින්නටත් බැරුව ඇහැ කෙවෙන. එහෙම ඇස් රෝග තියෙනවා. සමහරට ඇහැ කුණු වෙලා 那。 සත්‍යයට පත් වෙන රෝග ඇහි තුළ ඇති වෙනවා. ඒ අනන්තවත් රෝග ඇති වෙනවා මේ රෝග තුළින් විශාල දුකක් සමාඩ අත්දකින්න අත්දකින්න තියෙනවා. ඇහැ කියන එක ඒ තරම් දුක් ලබා දෙන දෙයක්. එතකොට ඇහැ නිසාම ඒ විදිහේ රාග, ද්වේෂ, ඊර්ෂ්‍යා ගිනිය තියෙනවා. එහෙනම් දැක්වට පස්සේ තමන්ට ප්‍රෝජනයකුත් නැහැ, අනුන්ට ප්‍රෝජනයකුත් නැහැ. ඊර්ෂ්‍යා කරනවා. ඊර්ෂ්‍යා වැටේ සමාසිතින් දැවෙන. මේ විදිහට ඒ රාගාදී ගිනිවලින් දැවෙනකොට එතකොට ඒකෙන් නතර වෙලා සිටේ නෑ දෙවියෙන්ම නතර වෙලා සිටින්න නැතුව ඉතින් කායික ක්‍රියා කරන්නට සිදු වෙනවා ඒ පුද්ගලයාට වාචික ක්‍රියා කරන්නට සිදු වෙනවා මානසික කර්ම සංස්කාර රැස්වෙනවා මේ ඔක්කොම කර්ම සංස්කාර සංස්කාරයේ නැවත නැවත ඉදීමට හේතු පාදක වන දුක්ඛ සමුදය සත්‍යයක් වෙන කර්ම සංස්කාර එතකොට ඇහැ ඒ විදිහට ඇහැ පිළිබඳ ඒ විදිහට කර්ම සංස්කාර රැස් කරගත්තු පුද්ගලයා ඊවැනි කර්ම සංස්කාරය මරණ මොහොතේ වශයෙන්ම සිහිපත් වන නියත වශයෙන්ම දුකටික උපදින. නිරය වෙන තැන් වල උපදින. මේකට නිරය කියන වචනේ ඇහෙනකොට සමහර විට මේක ඉතාම සරල දෙයක් වශයෙන් හිතන්නත් පුළුවන්. හිතෙන්නත් පුළුවන්. ඔය බුදුරජාණන් වහන්සේ බාලපඬිත වැනි දේවදූත වැනි සූත්‍රවල දක්වලා තියෙනවා නිවේ තියෙන දුක. එන්න ඒ නිවේට වැටුණාට පස්සේ තියෙන දුක තමයි අවබෝධ කරගන්නට ඕනේ මොකද විශේෂයෙන්ම මේ දුක්ඛ සත්‍ය පිටිසක දතේක ධර්මයක් තමයි මේ තරම් දුකකට පත් වෙලා සංසාරේ පුරා දුක් විඳයි කියන කර්ම පැහැදිලිව අවබෝධ වෙලා දුක්ඛ සත්‍ය තමයි තේරෙන්නේ. ඒක නිසා නිවේ තියෙන දුක ගැන සමමක් හෝ අවබෝධයක් ඇති කරගත යුතුයි. එහේ නිසා මෙවැනි නිරවුල් දුක් අපට ඔවුන්ට විඳින්නට සිදු වුණා කියන කරුණ අවබෝධ වී යාවේ. දැන් බුදුරජාණන් වහන්සේ දක්වනා නිරේත සත්‍යයක් කඳුර හරි ගියාට පස්සේ සමේනම් දෙක්කේ නිරේපාලා පංචමත් බන්ධනානාම කාරණම් කරුණකි. අර මහා නිරේත දාන්නට ඉස්සෙල්ලා කොට බන්ධන වද බන්ධන පහක් කරනවා. සත්සං අයෝකීලං හත්තේ ගමෙන්ති සත්සං අයෝකීලං ဒုတိ ය හත්තේ ගමෙන්ති සත්සං අයෝකීලං පාදේ ගමෙන්ති සත්සං අයෝකීලං ဒုတိ ය පාදේ ගමෙන්ති සත්සං අයෝකීලං මජ්ජී උරස්මින් ගමෙන්ති කියලා උන්වහන්සේ දක්වනවා ගිනි කියන දැවෙන මහා ලකඩෝල් වලින් එක අතට තනිනවා අනිත් අතට තනිනවා කකුල් වලට කකුල් දෙකටම තනිනවා මධ්‍ය උරස්මින් පපුව මැදට තනිනවා මේ ගිනි කියන දැවෙන යකඩ පොළොවක් මත කියලායි මේ විදිහට අනින්නේ මේකෙන් අතිශයින් දරුණු දුක් විඳිනවා නමුත් කර්ම විපාක සත්‍ය නිසා ඔහු ඔහු ඇය දුන්නේ නැරෙන්නේ ඒකෙම ඉන්නවා ඒ දුක් විඳින්න ඒකෝට ඒ විදිහට එකට දෙයක් නෙමෙයි බොහෝ වාර ගන්න බොහෝ කාලයක් තිස්සේ දුක් දෙනවා ඊට අමතරව සමහර විට ගිනිගෙන දැවෙන මහා පොළොවක කරත්තවල බැලුවා මේ හරකුන් කරත්තදාල් දක්වනවා වගේ එහාට මෙහාට දක්වන මේ ඇදගෙන ඇදගෙන යනවා කියලා දක්වලා තියෙනවා. ඊළඟට කුටාරෙහි සත්සන්ති මේ මහා ගිනිගෙන දැවෙන පොළොව උඩ දාලා කුළු ගෙඩිය වලින් සලනවා. කියලා දක්වනවා බුදුරජාණන් වහන්සේ. ඊළඟට උද්දන් උද්දපාදං අදෝෂණං ගහත්තා වාචිහි සච්ඡන්ති. කකුල් දෙක උඩට හිටවල ඔළුව පහළට තියෙන විදිහට අල්ලගෙන වැ වලින් සහිනවා කියලා දක්වලා තියෙනවා. ඊට පස්සේ ලෝධිය හැලියක දාන ආකාරයෙන් දක්වනවා නේද කියන්නේ පිටමේ මේ සමහර විට දැකලා තියෙනවා නම් ওই දීදුරු කම්මාන්ත ශාලාවකට එහෙම ගිහිල්ලා ඒ දීදුරු කම්මාන්ත ශාලාවේ දීදුරු හැදෙන්න තියෙලා උණු වෙලා තියෙන මේ දේවල් දැකලා තියෙනවා සංනික්‍රම කටපාඩට උරුම කියන්නේ ඈත ඉඳලා බලන්නට බැරි තරම් ප්‍රශ්නයක් වෙන මහා කැකෑරෙන දෙයක්. මෙවැනි එකක මේ මේ පුද්ගලයා දාන්නේ. දැම්මට පස්සේ සකින්ති උත්සංගතිති සකින්ති අදෝගත්තති සකින්ති ත්‍රියංගත්තති සෝතස්ස පේනුද්දී සම්පච්චති කියලා බුදුහාමුදුරු දක්වනා මේන දැම්මඩ පස්සේ ඒ සත්‍යය වරක උඩට යනවා වරක පහළට යනවා වරක හරස්සට යනවා පේනුද්දී කංකත්ත පච්චති පෙන බිබුලක් පෙන බුබුලක් වගේ ඒක ඇතුලේ ප්‍රස්ස වෙනවා නිකන් හිතලා බලන්න උණු වතුර එකකට වැටුණත් නැදින් නැටන උණු වතුර එකකට වැටුණත් කොයිතර දුකක්ද මෙවැනි ලෝහිය සහිත එකකට වැටුණත් පස්සේ කොවිතරම් දීර්ඝ කාලයක් දුක් විඳින්න සිදු වෙනවා ඒ වැටුණට පස්සේ මහානිරේට ඊට පස්සේ දාන්නේ ඒ වද බන්ධන ටික දැම්මට පස්සේ බුදුහාමුදුරේ මයි දක්වා තිබෙනවා. එතකොට මේ මහා නිරේදී දක්වන සත්‍ය වික්‍රේ මහා නිරයස්ස පුරත්මාය දිස්ත්‍යා පච්චි උත්හිත්වා පච්චිමා දිස්ත්‍යා පටිසඤ්ඤති නැගෙනහිර දිශාවේ පිටියෙන් මේක හරියට පෙට්ටියක් වගේ එකක්. නැගෙනහිර දිශාවේ පිටියෙන් ගිනිදල් විහිදෙනවා. ඒක බටහිර දිශාවේ පිටිය දක්වා දිවෙනවා. බටහිර දිශාවෙන් නැගෙන ගිනිදල් මේ නැගෙනහිර දිශාවේ පිටිය දක්වාම දිවෙනවා. උතුරු දිශාවෙන් ඒ වගේම දකුණු දිශාවෙන් ගිනිදල් නැගෙන ওই හතර පැත්තෙම නැගෙනවා. ඊළඟට උපරිතෝව අච්චියුත්තේත්වා ඉහළින් ගින්දර මතේලා පෙට්ටා පටිහන්‍යති පොළොවට වදිනවා. ඊළඟට පොළොවෙන් ගින්දර මතුවලා ඉතින් යටින් ගින්දර මතුවලා ඉහළට වදිනවා. මේ හය පැත්තෙන් ගිනි ජාලාවක් මැදට මේ සත්‍යෝ දානවා. සෝතත්ස ඒකීකා ඉන්න විට සමින් පිටහියති මස්සම් පිටහියති නහාරුම් පිටහියතික් තියෙන මේ සම්දුපාය සම්සූපායති ඇට මස් නහට ඔක්කොම දැවෙනවා සම දැවෙනවා ඇට කටු වලින් දුම විසිරෙනවා ඒ තමයි දරුණු දුක ඕන්ට ඒකෙහි විඳින්න වෙන සෝතත් දුක්ඛ සුප්පාඛාටක වේදනා වේදේති නැචතාව කාලං කරෝති යාවන සම්පාපං සම්මුතියන් තේකෝති ඒ ආදී ඒ පාප කර්මෙන් දිවි නිමවන තෙක්ම ඕම් මැරෙන්නේ කොයි තරම් දරුණු දුකක් වින්ද එතකොට මේ නිරේ මැද මහා සත්‍ය කොටස ප්‍රාශයක් ඉන්නවා මේ ඇඟිල්ලක් ගන්නට ඉදත් නැති කරුණට සත්‍ය. ඉතින් ඈතට පේනවා දොරවල් හතරක් හතර පැත්තේ මේ දොරවල් මැදින් ඈතට යන්නද පුළුවන් කියලා මේකද දුවනවා. එහාට මෙහාට කොච්චර දිවත් එතෙන් යනකොට ඒ දොර වැහිලා අනිත් පැත්තට දුවනවා. ඒ දොරත් වැහිලා ඊළඟ පැත්තට දුවනවා. ඒ දොරත් වැහිලා මේ විදිහට අවුරුදු ලක්ෂ කෝටි අසංඛ්‍ය ගණන් ඒ විදිහට දිගින් දිගට ඒක පැසිපැසි පැසිපැසි දුක් විඳින එක මොහොතක්වත් බින්දයක් නැතිව ඉන්න මොහොතක් නෙවෙයි. පිපාසයට බොන්නට දෙයක් නැහැ කන්නට කිසිවක් නැත්නම් මහා දුකක් අත්දැකේ. ඉතින් අවුරුදු අසංඛ්‍ය ගානකට විතර පස්සේ යම් මේකින් ඒ දොරක් කරනොත් ඒකේ ඉන්න නිර්සත්‍යෝ ඈතට දුවන. දුවනකොට ඒක වටේට තියෙන පොඩි පොඩි නිරයන්. ওই බුත් නිරය, කුක්කුල නිරය, අතිපත්ත නිරය, ඊළඟට ආරෝධක ඒ වගේ නිර දක්වලා තියෙනවා බුදුරජාණන් වහන්සේ. ඒක නොඑක ආකාරයෙන් දුක් පීඩා විඳිනවා අතිශයින්ම දරුණු විදියට. ඊට පස්සේ මේ නිර්විපාල වේගයේ මිදෙන සත්‍ය අරගෙන උඩට ආගෙන අහනවා මොනවද ඔබට ඕන? ඒගොල්ලෝ ඉතින් පිපාසයෙන් පීඩිත වෙලා පීඩිතලා ඉන්නේ ආහාරයක් නැතුව බොහෝ කල් දුක් විඳලා තියෙන්නේ. ඉතින් කිව්වොත් එහෙම මට බඩගිනේ කියලා කඩවල් අඬු වලින් ඇරලා යකඩ ගිනිගෙන දැනෙන අපේ අඬු වලින් ඇරලා බිම ඒ දැවෙන බිම පොළවේ දාලා කටට දාන්නේ ආහාර පාන නෙවෙයි සත්තං ලෝකුලං ආදිත්තං සම්පජ්ජිතං සද්දෝති භූතං මුකේ පක්ෂපන්තේ ගිනිගෙන දැවෙන ලෝහෝ කුලි කටර දාන්නේ සංසස්ස උත්සම්පි දහයති මුකම්පි දහයති කට්සම්පි දහයති උද්දරම්පි දහයති අන්තම්පි දහයති අන්ත අන්ත ගුණම්පි දහයති ආදී වශයෙන් බුදුහාමුදුරුවෝ දක්වන අය දක්වනෝ එහෙම දානකොට සොඩුත් දැනෙනවා කටක් දැනෙනවා උගුරක් දැනෙනවා පටක් දැනෙනවා මේ වගේම පිච්චෙනවා දෙවිලා ඒ වගේම පුඩා බඩවැල් මහ බඩවැල් ආදී ඔක්කොම දැවෙනවා. ඉතින් මේ පුද්ගලයෝ මේ නිකසක් වෙනම කිව්වද? අනේ ඒගොල්ලෝ බලාපොරොත්තු වෙන්නේ දැන් මෙහෙම මොකක්ද ඕනේ කිව්වම අපිට කන්න දෙයි කියලා. ඒකට තමයි අර විදිහට දෙන්නේ. දැන් මේගොල්ලෝ බලාපොරොත්තු වෙන අපිට වතුර ටිකක්වත් දෙයි දැන් අවුරුදු කෝටි ගාණක් වතුරක් බින්දක්වත් නැතුව හිතේ බොහොම ප්‍රකාශන සිරින්දස අපිපාසයි කියන. එහෙම කියනකොට සම්බලෝ ගුණං තත්තං ආදිත්තං සම්පජ්ජිතං සජෝති බුද්ධං ඒ කියන්නේ ගිනිගෙන දැවෙන රත් වෙන ලෝඩිය කටට ආශින්තන්ති මුඛේ ආශින්තන්ති කටට වක් කරන ඒ වක් කරන විදිහට අර විදිහටම දැවෙන උගුරේශිත සම්පූර්ණ උරසංග ඊට පස්සේ නැවත මහණියට ඇදලා දානවා බුදුරජාණන් වහන්සේ මේ ප්‍රකාශ කරනවා සංකෝපනහම් වික්‍රේ නාඤ්ඤස්ස සංඝස්සා බාහුනස්ස බාහුනස්වා සුත්තවදාමි අපිච්ඡේද දීවනේ සාමඤ්ඤාතං සාමං දෙක්ඛං සාමං බෙදිතං සම්මීවාහං වදාමේති මහණෙනි මම මේක කියන්නේ වෙන කවුරු හරි ශ්‍රමණේ කියපු දෙයක් අහලා බ්‍රාහ්මණේ කියන දෙයක් අහලා එහෙම නෙවෙයි මමම දැක්කා සාමඤ්ඤාත සාමං දිට්ඨ සාමං දිට්ඨ මමම මේ දිට්ඨ චක්ෂ ඥාණයෙන් දැක්කා මට මේක පේනවා ඒකයි මම මේ විදිහට කියන්නේ එහෙම කියලා උන්වහන්සේ ප්‍රකාශ කරනවා. අනේක පරයයන් කිපෝ මහ බික්කේ නිරේ කතං කතේය කතේයම් මම නොඑක්ම එක් ආකාරයෙන් මේ නිරේ තියෙන දුක ගැන කොච්චර මම ප්‍රකාශ කළත් යාමංච දම් බික්කේන සුකරං අක්ඛානේන පාපින පාපිනතං යාව දුක්ඛානිරයාති මේ දුකේ නිරේ තියෙන දුක මෙතකයි කියලා වචන වලින් මට කියලා නිම කරන්නට බැහැ මම කියන්නේ. වචන වලින් කියලා නිම කරන්නට බැරි තරම් දුකක් තියෙනවා. මෙවැනි දරුණු දුක් නරසාදීලා අපි විඳලා තියෙනවා. මේක කියනකොට මෙයාට තීරණයක නෙවෙයි අවශ්‍ය මෙවැනි දුක් අපි කොච්චර කාලාන්තරයක් තිස්සේ නිරවල විඳලා තියෙනවද කියන එක පැහැදිලිව අවබෝධ වී සිටිනවා. මේ නිරේ තියෙන කාලය කියන්නේ මේ අවුරුදු 10000 ලක්ෂය එහෙම නෙවෙයි. අබ්බුද වලින්, නිබ්බුද වලින්, කල්පාන්තර වලින්, බුද්ධාන්තර වලින් ඉතින් කියන්නට බැරි කාල පරිච්ඡේදයක් තිබිය තුස්සේ මෙවැනි ගින්දර වලින් අපි දැවුනා කියන එක පැහැදිලිව පෙන්නලා දුක්ඛ සත්‍ය ටිකක් හරි හිතට පෙනෙන්න ඕන. දැන් මේ අවස්ථාවේ මෙවැනි දුක් අනන්තවත් අපි සංසාරේ පුරා ගින්දා කෙලවරක් නිමාවක් සීමාවක් නැති වාර ගණන් අවීචාදී නරකාදී ලෝකයෙන් පැවුණා. ඉතින් ඔය പ്രേත ලෝක වැනි ලෝක වලට වැටුණා නම් විඳින දුක මේ ඇයට මම කලින් කියලා දීලා තිබෙනවා. ඒකේදී විඳින දුක කෙලවරක් සීමාවක් කියන්නත් නෑ ඔය ලක්ෂණ සංයුත්තේ සූත්‍ර වල මුගලම් මහරහතන් වහන්සේලා ඒකේ මුගලම් මහරහතන් වහන්සේ ඒ പ്രേතයන් විඳින දුක දැකලා බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා. හරිම පුදුමයි බුදුරජාණන් වහන්සේ මේ විදිහට දුක් විඳින പ്രേතයෝ මම දැක්කයි කියලා. බුදුරජාණන් වහන්සේ කියනවා මමත් ඕක දැක්කා මොගලන්. නමුත් මම ලෝකයට කිව්වේ නෑ සාක්ෂියක් තිබෙන්නේ නැති දැන් සාක්ෂියක් නැති නිසා දැන් සාක්ෂි තියෙන නිසා මමත් මේක දැක්කයි කියලා ප්‍රකාශ කරනවා කියලා. එහෙම ලක්ෂණ සම්මුතිය සූත්‍රවල දක්වලා තියෙනවා. සමහර ප්‍රේතයන්ගේ මුළු ඇඟම ගිනිගෙන දැවෙනවා. හරියට දැන් ওই පෙළපාලි වල යන මිනිස්සෙම එක එක පුද්ගලයන්ගේ හැඩයට පඹය හඳලා පඹයන්ට ගිනි තියෙන. මේ ඇයි දැකලා එතකොට ඒ ගින්දරේ මේ පඹය දැවෙනවා. මේ වගේ මුළු ඇඟ පුරාම ගින්දර දිලිදල් විහිදුව විහිදුව විහිදි විහිදි. ඒ ප්‍රේතයන් දැවෙන ප්‍රේතයන් සිදෙනවා. නමුත් ඒ අය මැරෙන්නේ කරන ලද කර්ම ශක්තිය තිබෙන තාක්කල් ඒ දුකම විඳලා ඉන්න තියෙනවා. සමහර ප්‍රේතයන්ගේ හිස උඩ ගිනි කබල් වගේ මහා රත්යෙන් දැවෙන ගිනි කබල් තියෙනවා කියලා දක්වලා තියෙනවා. මෙවැනි අනන්ත අප්‍රමාණ ප්‍රේත ලෝකවල දුක් අපි අඳින්නයි කියන එක අවබෝධ කරගත යුතුයි. ඊට අමතරව මනුෂ්‍ය ලෝකේ වගේ තැනක වෙනවා ජාතිය ජරාය මරණේන ශෝකේහි පරිදේහි දුක්ඛේහි දෝමනස්සේහි ආදිස්සන්තේ වදාම කියලා බුදුහාමුදුරුවෝ දැක්වන්නේ ජාති ගින්නෙන් ජරා ගින්නෙන් ව්‍යාධි මරණ ගිනි වලින් ශෝක පරිදේහ දුක්ඛ දෝමනස්ස උපායාස ගිනි වලින් දැවෙනවා කිය. එතකොට ඇහැ නිසා මේ ආකාරයෙන් ජාර සතර පාදුක පමණක් නෙවෙයි මනුෂ්‍ය ලෝකේ ආවත් ජාතිය උපදින්නට ගිහිල්ලා කොයිතරම් දුක් විඳද ඒ වගේම ව්‍යාධි දුක් කොයිතරම් දුක් විඳද මේ ඇයි මේක කියනකොට යන්දා සුදු කරුණක් වෙන්නට පුළුවන් එහෙම නෙවෙයි Tamanට තේරෙන්න ඕන යම් කිසි කෙනෙක් මේ තරම් දරුණු දුකක් මේ රෝගයෙන් විඳිනවා නම් ඒ වගේම දුක් මමත් අනන්තවත් අප්‍රමාණවත් මේ සංසාරේ පුරා විඳලා තියෙනවා උදාහරණ වශයෙන් හිතමු අපි කැන්සර් වැනි අපිරිකා රෝගයක් හැදලා තියෙනවා කියලා සමහර විට පිළිකා රෝගය හැදුනට පස්සේ මුල් අවස්ථාවේදී ඉච්චර නැති වුණාට පසුව අත්පයම නමුත් පේන්නේ ආ හොල්වන්නටත් බැරි වෙනවා. සමහරට ඇස් දෙක පේන්නේ නැහැ. කොණ්ඩේ ඔක්කොම යනවා. මුළු ඇඟම Tamanට ඕන විදිහට හසුරවන්නට බෑ. අතිශයින් දරණ දුකේ අය විඳිනවා. මේ අය ඒ වෙනි දුකේ රෝගීන් දැක්කට පස්සේ කල්පනා කරලා අවබෝධ කරගත යුතුයි. මමත් මේ වගේ කෙලවරක් නැතුව සීමාවක් නැතුව අනන්ත අප්‍රමාණ වාරය තිස්සේ මේ දුක් විඳලා තියෙනවා නේද සංසාරේ පුරාම කියලා. කෙලවරක් නැති රෝග තියෙනවා කෙලවරක් නැති දුක් අපි විඳලා තියෙනවා. ජරාවට පත් වෙච්ච මිනිස්සු මේ අතන්ත දැක නැති සමාහට එතනම නිදාගෙන නැගිටින්න බෑ කෙනෙක් නැගිටවන්නට ඕන කවන් කන්න බෑ කෙනෙක් කවවන්නට ඕන මල මූත්‍රා සුද්ධ පවිත්‍ර කරගන්නට බෑ යන්නටත් බෑ එතනම මල මූත්‍රා පහ වෙන්නේ ඇස් දෙක පේන්නේ ආංග ඇඟ ඔක්කොම ඉවගියට අතිශයින් ඩබල් ඩොස් පිළින ඒ යා ජරා දුක් විඳින සත්‍යය මේ දැක්කලා ඇති අනන්තවත් දැක්කත් මේ ඇයිද නිකමටවත් හිතුණද මේ ජීවිතේ පුරා පමණක් මේ සංසාරේ පුරා කුලීසරණම් කාල පරිච්ඡේදයන් මම මේ විදිහට ජරා දුක් විඳලා තියෙනවද කියලා මරණයට පත්වන ආකාර අනන්තවත් වෙනවා මේ මරණයට පත්වන අය මේ දැකලා ඇති මැරිච්ච අය දැකලා ඇති අනන්තවත් නමුත් හිතිලා තියෙනවද නිකමටවත් මේ විදිහට මරණ දුක් මම සංසාරේ පුරා විඳලා තියෙනවා මෙවැනි මරණ දුක් ලබා දීච්චි එකක් මත්සහසිතක් නේද මම මෙතන මේ මමයි කියලා හිතාන මගේ කියලා හිතාන ආශා කරගෙන කටයුතු කරන්න කියන අවබෝධය ඇති වෙලා තියෙනවාද කියලා තමන්ම තේරුම් ගන්න. මේ දුක්ඛ සත්‍ය තමයි හරියට අවබෝධ කරගන්න දැකිය යුතුයි. මම මේ කර්ම ඇත්ත වශයෙන්ම අතීතයේ කොයිතරම් දුක් විඳද කියන එක හදවතට දැනි දැනි මම මේ කතා කරන්නේ. මේ ඇයටත් ඒක දැනි දැනිම අහන්න පුළුවන් නම් මේ දේශනාව ආලා ඉවර වෙනකොට මෙතනම නිවන් යන්නට පුළුවන්. නමුත් ඉතින් එහෙම ජවන ප්‍රඥාවක් කියන බීගෙන් දිගන ප්‍රඥාවක් නැති කෙනෙකුට ඒවා දකින්නට බෑ. එසේ වෙතත් පුළුවන් තරම් දුරට හරි උත්සාහ කරන්න දැන් නැහැ වුණත් පසු හරි මේ දේශනාව අහලා මේ විදියට සංසාරික දුක් මේ ඇහැ නිසා ලබා දුන්නා නේද කියන කරුණ පැහැදිලිවම අවබෝධ කරගත යුතුයි. එතකොට ඇහැ පමණක් නෙවෙයි කන ගත්තත් එහෙමයි කනට ශබ්ද ඇහුනට පස්සේ රාග ගින්නෙන් දැනෙනවා, දේශ ගින්නෙන් දැනෙනවා, මෝහ ගින්නෙන් දැනෙනවා. අර ජාති ජරා ආදී අර කලින් කියපු විදිහට මේ ජාති ජරා කරා ගිනිවලට ඇදගෙන වැටෙනවා. දැන් මේ අය දන්නවා අපි හිතමු කෙනෙක් සමාට දෝෂාරෝපණය කළා, නිඳා කළා, පහස කළා, බැන්නා ආදී වශයෙන් කළොත් එහෙම ඒ වෙලාවේදී කොයිතරම් දුරට මේ පුද්ගලයා දැවෙනවද ඒ શબ્දේ නිසා කියලා. ඒ දැනුණට පස්සේ මේ මනුස්සයා එතනින් නතර වෙන්නේ සමහරට මානසික වශයෙන් උතුම ශාප කිරීමක් කරාවි. මානසික අකුසල කර්ම ගොඩාක් රැස් කර ගැනීම. ඊට අමතරව Tamanට ශක්තිය තියෙනවා නම් කියන වචන වලින් ප්‍රකාශ කරන්න දෝෂ අභියෝග කරන්න දෝෂ නැවත දෝෂාරෝපණය කරන්න ඒ විදිහට වාචික ක්‍රියා කරයි. කායික වශයෙන් කරන්න තියෙනවා නම් සමාජයට මරණය පවා සිදු කරයි. ඉතින් මේ විදිහට ද්වේෂයෙන් බැවෙනකොට ඇස් දෙක රතු වෙලා තියෙන ඕනම කෙනෙකුට තේරෙනවා මෙයා ද්වේෂයෙන් පිච්චෙනවා කියලා. මේ ද්වේෂයෙන් පිච්චි පිච්චි අහර කනට ඇහෙන ශබ්ද නිසා කොයිතරම්නම් සංසාරේ පුරා අපි දුක් විඳද කියන එක තේරුම් ගත යුතුයි. ඒ සංසාරේ පුරා ජාති ජරා ව්‍යාධි දුක් මේ ශබ්දයට ගැටීම නිසා නිසා අපි අත්දැකද කියන කාරණාවත් අවබෝධ වී තිනේ ආයේ. මේ විදිහට තමයි නාසයට දැනෙන ගඳ සුවඳ නිසා සමහරට තමා අකමැති දුඹලක් හැමන දෙයක් සමන්ගේ මිදුලේ එහෙම තිබුණත් අසල්වැසි ගෙදරක සත්‍යයක් හරි අපවිත්‍ර කරලා එතකොට කොයිතරම් කිසිලා කොයිතරම් දේවල් කරනවාද කියලා මේ ඇයට තේරෙනවා. ඉතින් සමහරට ඔය ප්‍රේතයන්ගේ වාගේ ගඳ වැඩින විට Taman කොයිතරම් දැවෙනවද නැත්නම් කොයිතරම් දෝෂාරෝපණය කරනවද කොයිතරම් දියටපත් වෙනවද ආදී කරුණුත් මේකට තේරුම් ගන්න පුළුවන් වෙන්න ඕන. ජීවිත දැනෙන රස නිසා ඇලෙනවා නැත්නම් ඒව නිසා ගැටෙනවා. මේ රස දැරීම නිසා සමහරු බීමත්කමට යොමු වෙනවා ඊට පස්සේ මත්පැන් වලින් මත්පැන් වලට ඇයිස් බැහැවලා විදිහට දුක කොයිතරම් ගින්නකින් දැවෙනවද කියලා මේ තේරුම් ගන්නත් පුළුවන් විස්තර කරන්නට අවශ්‍ය වන්නේ. සමහරට ඒ රසයට විහිමිච්ච නිසා සත්‍යයන් දහසනය කරන අතරකම් කරනවා කියන මේ දේවල් අපිට සම්ම පවාසිල කරනවා. සමහරට තමා ප්‍රිය කරන තමා ප්‍රිය කරන්නේ රසයට ප්‍රිය කරන ආකාරයෙන් රසවත් දෙයක් කියලා දෙන්නද නැතුණා නම් එහෙම දැසිදස් සම්කරුවන් දෙහෙම දෝෂාරෝපණය කරන ආකාරය නැත්නම් තමන්ගේ භාර්ය උරුඳ දරුවන්ට ආදී දෝෂාරෝපණය කරන ආකාරයෙන් බලින ආකාරයෙන් දැවෙන ආකාරයෙන් මේක තේරුම් ගන්නට පුළුවන් වන්නට ඕන. කායත දැනේ ස්පර්ශ නිසා යම්කිසි තමා බලාපොරොත්තු වෙන ස්පර්ශය ලබා ගැනීමට අපේක්ෂාව තියෙනවා මේ ස්පර්ශය ලබා ගන්නට කොයිතරම් දෙයක් කොයිතරම් දුක විඳිනවද විඳින්නද සිදු වෙනවද මේ ඒ වගේම කායත දැනෙන දුක්ඛිත වේදනාවල් ගෙන දෙන දේවල් කෙරෙහි කොයිතරම් ගැටිලා කටයුතු කළාද කියන එක තේරුම් ගන්න ඕන. මනස නිසා කොයිතරම් දෙවිල්ලකට සැවිල්ලකට පත් වෙනවද කියන කාරණාවත් අවබෝධ වී ආයේ දැන් අපි සමහරවිට කතා කරනවා මගේ පපුව දාලා ගියා මගේ පපුව පිච්චිලා ගියා මගේ පපුව හොස්නාලා ගියා කියලා එහෙම ඔය ගමේ ගොඩේ මිනිස්සු කතා කරනවා නිතර ඇහෙනවා මොකද මේ සබ්දයක් ඒ මනසට ඒක ඔරොත්තු දෙන්නේ පිච්චිලා යනවා සමහරවිට යම් යම් දේවල් ලැබුවාට පස්සේ සාමාන්‍ය ලෝක සත්‍යයට ඒක ඔරොත්තු දෙන්නේ නැතුව අවුරුදු ගණන් මානසික වශයෙන් දුක් වෙනවා සමහරට බොහෝ කාලයක් ජීවිතේ පුරාම දුක් වෙනවා සමහරට ඒ දේවල් ලැබුවාම එතනම සීන නැතිලා යනවා සමහර විට. සමහර විට හදවත පැලෙන්නට උනත් පුළුවන් මෙල්ල වැටෙන්නට උනත් පුළුවන්. මුසුලන්නට බැරි තරම් ඒ හද මනස තුළින් ජීන්දර ජාලාව ලබා දෙයි. මේවා තුළින් කායික වාචික මානසික කායික කර්ම සංස්කාර රැස් කරගන්නවා ඒ රැස් කිරීම තුළින් අර කලින් කියපු විදිහට සතර පාදුක්ඛාදී ජාති දුකට, ජරා දුකට, ව්‍යාධි දුකට, මරණ දුකට, ශෝක පරිදේ දුක් දොම්නස් ආදී දුක් වලට තම ඇදෙවෙන ආකාරයේ පැහැදිලිවම තේරුම් ගත යුතුයි. එහෙම පැහැදිලිව තේරුම් ගන්නකොට Tamanට තේරෙන්න ඕන මෙතෙක් කල මේ රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ වැනි ධම්ම අපිට සැප ලබා දෙන සැප දේවල් කියලා හිතානේ හිතියට මේ තරම් සංසාර දුකට ඇදලා දාපු දේවල් නේද කියන කරුණ. එහෙම තේරෙනකොට මේවා අරගෙන තමන්ගේ සිත දල්වන්නේ කෙලස් ගිනිවෙන්නේ. මේවා අවබෝධ වෙනකොට තමාගේ සිත නිවෙනවා කෙලස් ගිනි දල්වන්න ඉඩ දෙන්නේ. සතියෙන් විතර තමාගේ සිත ආවරණය කරගන්නට පුළුවන් ශක්තියක් ලැබෙනවා භාවනාව දිනුවක් නෑ දිනුවක් ලැබෙන්නේ නැත. ඒක නිසා එතකොට Tamanට තේරෙන්න ඕන ඇයි මම මේ විදිහට මේවට ඇලීම් ගැටීම් ඇති කරගත්තේ රාග ගිහින් දෝෂ ගිහින් මං තැවුනේ ඇයි කියලා. තමන්ට අවබෝධ වී පෙනී යන්නට ඕන. එතකොට තමන්ට තේරෙනවා මේ සංසාරික දුක මම මෙතෙක් කල දැනගෙන හිටියේ නෑ. අර අපාදුකාදී මං කියේ ඒ දුක ටිකක් හරි මේ ඇයට තේරුම් ගන්න සඳහා. මේ තරම් දීර්ඝ කාලයක් තිස්සේ මේ තරම් දරුණු දුක සංසාරේ පුරා මං අත්දැකලා තියෙනවා නේද කියන ඒක අවබෝධය නැ දුක්ඛේ යඥාන දුක ගැන නොදන්නා මෝඩකම සමාජයේ සිට තුරු ප්‍රයත්න කරනවා. ඊළඟට මේවා කෙරේ ඇදීම නිසා, ගැටීම නිසා, රාගගිනි, දෝෂගිනි වලින් දැවිච්ච නිසා මේ විදියට සංසාර දුකට මම වැටුණා නේද? මේක දුක්ඛ සමුදය සත්‍ය ක්‍රියාත්මක වීමක් නේද කියන කරුණ පැහැදිලිව මේකට අවබෝධ වුණේ නැහැ. අවබෝධ වන්නේ දුක්ඛ සමුදය ඥාන. ඒ දුක්ඛ සමුදයගත නොදන්න මෝඩකම ඒ අවිද්‍යාව තමයි සිත තුළ තිබුණා. ඒක නිසායි මේ විදියට මේ රූප, ශබ්ද, ගන්ධ, රස ආදී ධර්මයන් නැත්නම් එහකරනාසේ දිය ශරීරෙම ආදී ධර්මයන් උපාදාන කරගෙන ඇදිලා බිඳිලා ගැටිලා කාය සංස්කාර වචී සංස්කාර චිත්ත සංස්කාර රැස් කරගනිමින් සංස්කාර දුකටම නැවත නැවත ඇදවැටෙන ඉදිරියටත් ඒ විදිහටම යන්නට සිදු වෙනවා මේ කරුණු පැහැදිලිවම අවබෝධ කරගෙන ඕවා අතහරින්නට නොහැකි වුවකොත් එනිසා ඒ කරුණු පැහැදිලිවම තේරුම් ගත යුතුයි එතකොට බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරන ආදිත්ත පරයාසුත් ඒ චක්කුම් කෝබික්කේ ආදිත්තං රූපාදිතාදියසු. සෝතං ආදිත්තං සද්දාදි. මේ රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ ධම්ම මේ ඔක්කොම දේවල් ගිනිගෙන කිය. කිසිම රූපයක් ගිනිගෙන නැහැ. කිසිම ශබ්දයක් ගිනිගෙන නැහැ. කිසිම ගන්ධ සුවඳක්, කිසිම රසක්, කිසිම ස්පර්ශයක්, කිසිම මනස ධර්ම වන ධම්මා රම්මණයක් ගිනිගෙන නැහැ. මේ ගිනිගෙන දැවීම ඇතිවන්නේ තමන්ගේ සිත තුළ. නමුත් ඒ ගිනිගෙන තමන්ගේ සිත තුළ රාග ගිනි ඇතිකරන, ද්වේෂ ගිනි ඇතිකරන, ජාති ජරාදී ගිනි ඇතිකරන්නට අන කතා කරන ඇහැට පෙනෙන රූප අපට රූප නිසා ඒක සිදු වෙනවා. රූපය ඒ ගිනි ඇති කර දීමට උපකාර වෙනවා. ඒකයි රූපත් ගිනි අරගෙනයි කියලා කියන්නේ. ශබ්දත් ගිනි අරගෙනයි කියන්නේ. නමුත් මෙතන ශාස්ත්‍රීය වශයෙන් සිදු වෙන ක්‍රියාදාමය මොකද්ද? ඇහැට රූපයක් දැක්කා කියන්නේ තමන්ගේ පංචස්කන්ධ ධර්ම ඇති නැති යාමක්. කන ශබ්ද හුවා ඒ කියන්නේ නාසයට ගඳ සුවඳ දැනෙනවා, දිවට රසක් දැනෙනවා, කයට ස්පර්ශයක් දැනෙනවා, මනසට නොඑක් දේවල් හමුණ අඳුනාගත්තා, දැනගත්තා කියන්නේ ඒ ඔක්කොම පංචස්කන්ධ ධර්මයේ තියෙමක් නැතිවීම. වෙන දෙයක් නෙවෙයි. දැන් අපි මේ එකක් ගැන කිව්වම අනිත් ඒවා ගැන කියන්නත් අවශ්‍ය නැහැ. ඒකෝට මේ ආයත තේරුම් ගන්නට පුළුවන්. අපි හිතමු ඇහැට රූපයක් දැකලා රාගෙන් හරි දේකින් හරි දැවුණා. රාගක් දිනා, දෝෂක් දිනා කියලා ඒ දෙකෙන් දැවුණයි කියලා හිතන්නේ. එතකොට මෙතන මොකද්ද මේ සිදුවන්නේ? ඇහැට රූපේ දැක්ක ගමන් රූපේ පැත්ත පොඩි තියෙනවා. තමන්ගේ සිත තුළ ඒ රූපේ දැකීම පිළිබඳ විඥානයක් ඇති වෙනවා. ඒ චක්කු විඥානය. මේක විඥානස්කන්ධය පහළ වීම. ඊට පස්සේ රූපයෙන් මේක ලක්ෂණයි හොඳයි ආදී වශයෙන් හෝ නැත්නම් මේ නරකයි හකුරේක ආදී වශයෙන් මේ විදිහට හඳුනාගත්තා. ඒක රූප සංඥාව. ඒකත් සමාගයේ සිට තුලයි ජනිත වන්නේ. මේ හඳුනාගත්තු ආකාරයට අනුව ඒක හොඳ එකක් ලක්ෂණ එකක් සාමාස්වාදයේගෙන දෙන එකක් ආදී වශයෙන් හිතවනම් ඔන්න කාමයේගෙන දෙන සිටිවිලි පහළ වෙනවා. සුඛාස්වාදයක් ගැන දෙන. ඒක අනිත් පැත්තට හිතවනම් දුකක් ගැන දෙන සිටිවිලි ඇති වෙනවා. දුක්ඛ දුකක් ගැන. එතකොට වේදනාස්කන්ධය ජනිත සමීප වෙනවා. එතකොට සුඛ වේදනාවක් වෙනවා නම් ඇලෙනවා, දුක් වේදනාවක් වෙනවා නම් වැටෙනවා. ඒක පිළිබඳ චිත්ත සංස්කාර සිටිවිල් ධර්ම ගන්න මේ විදිහට වේදනා සංගය, සංස්කාර සංගය ජනිත වෙනවා. පැත්තක රූපේ ඒ අපිට ඇහැට පේන රූපේ පැත්තක ඔහේ තියෙනවා. ඒ රූපේ දන්නේ නැහැ සමහරට අපි ඒ රූපේ දිහා බලාගෙන මේ විදිහට රාගයෙන් බරිස්ස වෙලා පත් සංවේදිත කපාරව ගන්නවා කියන ඒ රූපේ සමහරට දන්නේ නැහැ. නැත්තම් ඒ රූපේ දිහා බලන්න මම මේ ද්වේෂයෙන් කැකරනවා ඉරිෂ්‍යාවෙන් පුපුරනවා කියලා ඒ රූපේ දන්නේ නැහැ. තමන්ගේ සිත තුළ නාම ධර්ම මේ ආකාරයෙන් නැතිවීමක් තියෙනවා. රූපේ දකින්නවා කියන්නේ ඒකයි. එතකොට මේ නාම ධර්ම ඇති වෙනකොටම තමන්ගේ කයත් ශාරීරික චිත්තජ රූප උපදිනවා. තමන්ගේ ශරීරයත් ඒ අනුව ක්‍රියාත්මක වෙනවා. ඒතකොට රූපයක් දකින්නවා කියන්නේ තනිකරම පංචස්කන්ධ ධර්ම ඇතිවීම. සබ්දයක් අසුනවා කියන්නේ තමන්ගේම පංචස්කන්ධ ධර්ම ජනිත වීම. මේ විදිහට තමයි අනිත් ඉන්ද්‍රියන් අරමුණුම වෙලා ඒ පිළිබඳ දැනීම පහළ කරගන්නවා කියන්නේ තමන්ගේම පංචස්කන්ධ ධර්ම ජනිත වීමක් වෙන දෙයක් නෙවෙයි. ඒක නිසා බුදුරජාණන් වහන්සේ මේ කජ්ජනීය සූත්‍රයෙන් අපි මේ දේශනාව ඉදිරිපත් කරන ඒ කජ්ජනීය සූත්‍රයේ දක්වනවා කිංච වික්ඛවේ විදූපේ තියෙන සම්දෝපේදී කුමක්ද මහණෙනි මෙසේ නිවන්නේ දල්වන්නේ නැතු. රූපම් වික්ඛවේ විදූපේ තියෙන සම්දෝපේදී වේදනම් වික්ඛේ විදුපේතින සංදෝපේති සංඥම් වික්ඛේ විදුපේතින සංදෝපේති සංඛාරේ විදුපේතින සංදෝපේති විඥානං විදුපේතින සංදෝපේති කියලා මහසේක විස්තර කරන්නේ රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන්නේ කොටස් පහයි මහණෙනි නිවන්නේ දන්නන් නැති කොටස් පහයි එතකොට අර කියපු ඇහැ ගිනිගෙන කන ගිනිගෙන ශබ්ද ඒ වාගේ කියපු එක ඔක්කොම මෙතෙන්ද ඒක රාශිය වෙලා නැත්නම් එතෙන්ද යොමු වෙනවා. ඒ පංචස්කන්ධ ධර්මයන්. මේ හැට හිතෙන්න පුළුවන් දැන් මේ පංචස්කන්ධ ධර්ම මේ ආකාරයෙන් ගිනිගෙන දැනවා කියනකොට දීගේ ලෝකවල ධක්ම ලෝකවල තියෙන පංචස්කන්ධ වලට නම් මේ මොකක්වත් නැහැ නේද මේ මනුෂ්‍ය ලෝකෙට තිරිසන් ලෝකෙට සතර අපායට ඔය අමනුෂ්‍ය ප්‍රේත වැනි ලෝකවලට නේද මේක තියෙන්නේ කියලා එහෙම නෙවෙයි දිව්‍ය ලෝකයේ ඉපදුනත් රාගගිනි, දේශගිනි, මෝහගිනි තියෙනවා. භක්ම ලෝකයේ ඉපදුනත් මෝහගිනි, අමානගිනි ආදී දේවල් තියෙනවා. ජාති ජරා ආදී ගිනි තියෙනවා. දැන් ටිකක් ඔය උපචාරා කියලා මහත් මෙහෙණින් වහන්සේ කෙනෙක් දිවා විහාරණේ අන්දවණේ වාසය කරනවා වැඩි වැඩවසන. එතකොට මාර්යා මාර්ගදී පුත්‍රයා වසාදි දේව මාර්ගදී පුත්‍රයා මේ රහත් මෙහෙණින් වහන්සේලාටත් හරියට නොඑක් දේවල් කළා. සහතන් වහන්සේලාටත් කළා බුදුහාමුදුරන්ටත් කළා. මාර්ග සංගතයේ මේවා තියෙනවා. එතකොට මේ මාර්ග සංයුත්තේ තියෙනවා මේ මේ කාරණාව. ඉතින් මේ මාර්ගය ඇවිල්ලා බුදු සත්‍යාලා කියන රහත් මෙහෙණින් වහන්සේ ළඟට තියෙනවා මොකටද මෙතන මේ දුක් විඳින්නේ? චාතුම්මාරාජ්‍යයේ තියෙනවා, තාවතින්සේ තියෙනවා, යාමේ තියෙනවා, තුසිතේ තියෙනවා, නිම්මාන රතේ තියෙනවා, පරිණිමිත වසවති කියලා දිව්‍ය ලෝක තියෙනවා. මේවා ගිහිල්ලා පුළුවන් තරම් කාමසප තියෙනවනේ ඒවා නිදින්න. එතකොට මේ උපචාලා කියන මහරහත්මයන් වහන්සේ කියන මේ සෑම තැනම රාගින්න තියෙනවා, ද්වේෂින්න තියෙනවා, මෝහින්න තියෙනවා. ඔබේ වස්සගේට මේ සෑම දෙයක් මෙයාටත් වෙලා තියෙන්නේ. මායාවේ වස්සගේටපත් වෙලා තියෙන්නේ. ඒක නිසා ඇය ප්‍රකාශ කරන සබ්බෝ ආදිත්‍යෝ ලෝකෝ සබ්බෝ ලෝකෝ පදුපිතෝ සබ්බෝ පජ්ජලිතෝ ලෝකෝ සබ්බෝ ලෝකෝ පතම්පිතෝ කියලා. සබ්බෝ ලෝකෝ සබ්බෝ ආදිත්‍යෝ ලෝකෝ මුළු දෙස්සෙම ගිනිගෙන. ආදිත්‍යෝ කියන්නේ දැවෙනවා. සබ්බෝ ලෝකෝ විදූපිතෝ මේ මුළු ලෝකෙම දුම දමනවා. ඒ කියන්නේ ගින්නෙන් දැවි දැවි දුම විහිදෙනවා. සබ්බෝ පජ්ජලිතෝ ලෝකෝ මුළු ලෝකෙම ගිනිගෙන දිලිගෙනවා. දිලිසෙනවා. සබ්බෝ ලෝකෝ පකම්පිත ලෝකෙම ප්‍රකම්පිත වෙලා තියෙන්නේ. මේක සාමාන්‍ය කෙනෙක් දකින කතාවක් නෙවෙයි රහත්ෝ කෙනෙක් දකින දෙයක්. එතකොට මුළු විශ්වයම කොතන ගියත් මේ ගිනි වලින් නිවෙන්නට පුළුවන් තැනක් නැහැ. ඉතින් බුදුරජාණන් වහන්සේ හම්බෙන්න ආව සුද්ධම්ම කියලා දෙවියෙක්. මේ දේවතා සංගතයේ තියෙන සූත්‍රයක තියෙන සුද්ධම්ම සූත්‍රයේ තියෙන කරුණක් අපි කියන්නේ මේ දෙවියන් දෙවගණන් 500ක් සමග යම් කෙනෙක් කරලා ඒ කාමාස්වාද විඳ විඳා ඉන්නකොට දෙවියෝ දෙවගණන් 500 මෙතන මන්ත්‍රදාහන වෙලා කෙලින්ම අපායටද මේ දෙවියන් බැලුවා කො මෙතන ඉතුරු දෙවියෝ දෙවගණන් 500 500 දෙනා මාගේ කියන නරකාදී පැනන ඒක අන්නරකයට ගිහිල්ලා දුක් විඳිනවා මේ Tamanට වෙන්නේ මොකද්ද කියලා බැලුවා තවත් දවස් හතකින් සමුනුත් මැරෙනවා සමුනුත් අපායේ යනවා කියලා උදකිනවා ඉදිය දිවෙකින් දකිනවා. දැක්කට පස්සේ මෙයා පුදුම බයකට පුදුම පැතිගැනීමකට පත් වෙලා බුදුරජාණන් වහන්සේ හමුවෙන්ට ආවා. හමුවෙන් දැවිලා අහනවා. අනුප්පන්නේසු කිච්චේසු නිච්ඡං උත්තස මිදං චිත්තං ආදී වශයෙන් මේ තව මේ දක්වා ඉතිරිලා නැහැ මේ දුක. නමුත් තව දවස් හතකින් මේ අපා දුක මට වෙදින්න වෙනවා. ඒක නිසා නිරන්තරයෙන් මගේ හිත කැටිගෙන, බියගෙන, දුකින් පීඩිත වෙලා තියෙනවා ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේට කියනවා. ඒක නිසා මේ දුක නැති කර ගන්නට එවැනි ස්ථානයක් තියෙනවා නම් මට කියන්න. ඒදී බුදුරජාණන් වහන්සේ දක්වනවා නාඤ්ඤත්‍ය බද්ධාකතසා නාඤ්ඤත්‍රේන්ද්‍රිය සංහරා නාඤ්ඤත්‍ය සබ්බනිස්සද්දා සත්‍යෙන් පස්සාමි පාණිනා නාඤ්ඤත්‍ය බොණ්ඩං දා තපසා මේ බුද්ධංග ධර්ම දිනු කරන්නේ නැතුව නාඤ්ඤත්‍ය තපසා මේ සම්සීලේ ආරක්ෂා කරන්නේ නැතුව නාඤ්ඤත්‍ය ඉන්ද්‍රිය සංවරා ඉන්ද්‍රිය සංවර කරගන්නේ නැතුව නාඤ්ඤත්‍ය සබ්බනිච්ඡග්ගා මේ සියල්ලම සිතින් අතහරින්නේ නැතුව සත්‍යං පස්සාමි පාණනම් මේ ලෝක සත්‍යයට ශාන්තියක් සැලසීමක් දකින්නට ලැබෙන්නේ මේ ඉන්ද්‍රියම් පිනව පිනවා ඉන්ද්‍රියන්ට අවශ්‍ය දේවල් දිදි දිදි ඉන්නවා කියන්නේ දිනේ තව තවත් දැල්වනවා කියන එක. අපිට ගින්දරක් තියෙනවා නම් ඒක ගින්දර දැල්වෙන ඉන්ධන ඒ ගින්දරට නැවත නැවත දාන්න දාන්න ගින්දර වැඩි වැඩියෙන් පස් වෙනවා වෙනවා ගින්දර නිවෙන්නේ එනිසා මේ ඉන්ද්‍රියන් සංවර කරගන්නට ඕනේ. ඉන්ද්‍රියන් සංවර කරගත්තේ නැති කෙනෙකුට ඔය කෙලෙස් ගිනින් දිගින් දිගටම දැවෙන්න පටන් ගන්නවා විනා, ඇවිලෙන්නත් පටන් ගන්නවා විනා මෙතන විදූපේදී නිවීමක් සිදුවන්නේ නැහැ. එනිසා පුළුවන් තරම් දුරට ඉන්ද්‍රියන් සංවර කරගන්න ඕනේ. මේ නිසා බුදුහාමුදුරුවෝ මෙහිම ප්‍රකාශයක් කරනවා ආදිත්ත පරයය කියලා වෙනස් සූත්‍රයක්. අර කලින් කියපු ආදිත්ත පරයය සූත්‍රයේ වෙනස් තැනක තියෙන වෙනස් සූත්‍රයක් ඒ නමින්. ඒදී දක්වනවා වරම්බික්කවේ තත්තාය අයෝසල අයෝසලකාය ආදිත්තාය සම්පජිතාය සදෝති භූතාය සක්කුන්ද්‍රය සම්පන්නත්තං නත්තේහං දක්විඤ්ඤේසු රූපේසු අනුජ්ජන්ජනසෝ නිමිත්තග්ගාකෝ නිමිත්තකාද දත්තං වූ බික්කවේ විඥානං තිත්තමානං තිත්තේය අනුජ්ජන්ජනසාත ගතිතං වා තස්මින්චේ සමේ කාලං කරෙය්‍ය සාහනමේතං විද්‍යති යන් දින්නම් ගතේනං අඤ්ඤතරං ගතින් ගච්ඡේය නිරයං වා සිරච්ඡානි යෝනිං වා ඉමං ක්වාහම් විකේ ආදීනවන් දිශාක් වෙනුම් වදාමි. මහණෙනි, උඹලා ඇහැට පෙනෙන රූප දැකලා මේ කෙරේ අර විදිය රාගගිනි දෝෂගිනි අඩගන් ඇති කරගන්නවට වැඩිය උතුම් මොකක් කරනවද? අපච්චි යකඩයක් අරගෙන ඇහැ පොඩි පොට්ටම් කරලා දාන එක ඊට වඩා උසස්ම. ඊට වඩා හොඳයි. ඇහැට රූපයක් දැකලා ඒකට ඇලීම ගැටීම ආදී ඇති කරන රාගිනී, දේශිනී, මෝහිනී ආදී දල්වා ගන්නවට වැඩිය වත්තිච්ච යකඩයක් අරගෙන ඇස් දෙක පොඩි පට්ටම් කරගන්නා එක සුදුසුයි මහන්නේ. මොකද මම එහෙම කියන්නේ මේක මේක මේ මේ වෙලාවේ මරණයටපත් වුණොත් හෝ නැත්නම් මේ කරුණ මරණ මොහොතේදී සිහිපත් වුණොත් හෝ ඒකේ විපාකයක් වශයෙන් දෙන්නන් ගැටේ නම් අන්‍ය ගැටෙන් අන්‍ය තරම් ගැටෙන් ගැටේ මේ ගැටි දෙකෙන් එකක ඔහු උපදිනවා. නිර්යංවා චිත්තස්චාන් යෝනින්වා. නිර්ය හා ත්‍රිසංගතිය දෙකෙන් එකක උපදිනවා. ඉමං කවාහං භික්ඛවේ ආදීනවන් දිස්වා මෙම ආදීනවේ දැකලයි මහණෙනි ඒ මම බදාමි මම ලෙසින් ප්‍රකාශ කරන්නේ. කනට ශබ්දහල ඇලීම් කැටින් ඇති කර ගන්නවට වැඩිය හොඳයි මහණේ රත් වෙච්ච යකඩ බුලක් කරගෙන කනට ඇන ගනින්න. උඹලගේ නාසයට ගඳ සුවඳ දැනලා ඒකට ඇලීම් බැඳීම් ඇති කර ගන්නවට වඩා රාගකින් දෝෂකින් මෝහකින් දල්වා ගන්නවට වැඩිය හොඳයි මහණෙනි කැපෙන නියනක් අරගෙන ওই නියන 16 කපලක් පැත්තකට දාපළ. දිව අරගෙන දිව කටුනා කියන්නේ කැපෙන පීයක් කරන කපල පැත්තකට දාලා විසිකරන දාන එක හොඳයි මහන්නේ උතුම් මහන්නේ ඒ දිවට දැන රස කෙරේ ඇලීම් ගැටීම් ඇති කරගන්නවට වඩා ඊළඟට කියනවා කය තියුණු කඩුවක් අරන් කෑලි කෑලිවට කපලා දානේ කුතුම් මහණෙනි මේ කාය ස්පර්ශ නිසා ඇලීම් ගැටින් නැති කර ගන්නවට වඩා මොකද මේවා නිසා දෙන්නම් ගැටේ නම් අන්නතරන් ගැටින් ගැච්චියේ නිරන් වාතරක්ෂණ යෝනිවා මේ ගැටි දෙකෙන් එකකට උපදීන් දෙකෙන් එකකටපත් වෙනවා තත්මින්චේ සමේ ඒක ඒ මරණ මොහොතේදී අරක සිහිපත් වෙනවා නැත්තම් ඒ ඒක කර කර ඉන්න වෙලාවට මැරෙනවා ඒක නිසා බුදුරජාණන් වහන්සේ මේවා ප්‍රකාශ කරන්නේ ඒක සත්‍ය වශයෙන්ම මේ සිදුවන දේ දැකලාමයි. සාමාන්‍ය ලෝක සත්‍යයෙන් මේක තේරුම් ගන්න තවත් බෑ. ඒ අය හිතන්නේ Tamanට ඉෂ්ට යහපත පිණිස සතුට පිණිස සැප පිණිස තියෙන දේවල් මේවායි කියලා. නමුත් මේ සමන් සංසාරික දුකකට, නිරා දුකකට, තිරිසන් ලෝක දුකකට ඇද දමන දේවල් කියලා Tamanටම පැහැදිලිව ප්‍රත්‍යක්ෂ ලෙස තේනියනවා. මේක ඒකාන්ත වශයෙන්ම දුකක් මේක දුක් සංදේශක්යක් කියලා පැහැදිලිවම Tamanට අවබෝධ වෙලා එනවනම් එවැනි කෙනෙක් මේ රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ ධම්ම වැනි දේවල් ඇලුම් කළ යුතු ආශා කළ යුතු හොඳ දේවල් කියලා හිතයිද එහෙම නැත්නම් මේවා බිය යුතු ධර්මයේ කියලා හිතයි එවැනි කෙනෙකුට පැහැදිලිව පේනවා මේවා එකාන්ත වශයෙන්ම ජීවිතු ධම්මේ කියලා. එනේවා එකාන්තයෙන්ම තමයි තේසතන් සමේතන සංසාර දුකට ඇදලා දාපු දේවල් සංසාර දුකේ දැස්සෝපු දේවල්. ජාති දරා ව්‍යාධි මරණ දුක් වලට ඇදලා දාපු දේවල් මේතරම් දීර්ඝ කාලයක් තිස්සේ මේ දුක් අපි මේවා නිසා වින්දයි මේවා කෙරෙහි ඇලි ඇලි බැඳි බැඳි රාගකින්ෙන් දේශකින්ෙන් බැඳි බැඳි පිච්චි පිච්චි සිටීම කොයිතරම් මෝඩකමක්ද කියන ඒ කර්ණ පැහැදිලිව යථාභෝධයත් වෙන අත්දකින කෙනෙකුගේ සිත තුළ කවදාවත් අර සංදෝපේති දැල් වෙන්නේ නැහැ කෙලස් ගිනේ. විද්දෝපේති ඒ කෙලස් ගිනේ නිවෙන්නට පටන් ගන්නවා. ඒ මේ විදිහට තමයි තේරෙන්න ඕන දැන් මේ ඇහැට පේන රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ ධර්ම ඔක්කොම ගිනි අරගෙන තියෙන්නේ මේ ඔක්කොම ඇහැට පේන රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ ධර්ම පිළිබඳ දැනීම් ඇති වෙනවා කියන්නේ Tamangeම පංචස්කන්ධ ලෝකයන් පහළ වීම පංචස්කන්ධ ලෝකයෙන් ගිනි අරගෙන රූපයක් ගිනි අරගෙන වේදනා සංඥා සංකාර විඥාන ගිනි අරගෙන කියන එක පැහැදිලිවම තේරෙන්නේ ඕනෑම රූපේ කොටස් වශයෙන් බලන්නේ ඇහැ කන නාසය දිව ශරීරයේ මනස. ඒ ඇහැ ගිනිගෙන රූපේ ගිනිගෙන කියනකොට කන ගිනිගෙන නාසය ගිනිගෙන දිව ගිනිගෙන ශරීරය ගිනිගෙන කියලා දකින්න බලන්න. අවබෝධ කරගන්න දැන් බැරි වුණත් පසුවට මේක හරියට අවබෝධ වුණොත් Tamanta තේරෙවි මේවා ඇලිය යුතු ධර්ම නෙවෙයි මේවා බිය යුතු ධර්ම මේවා ලං කරගත යුතු දේවල් නෙවෙයි මේවා ඈත් කරගත යුතු ධර්ම මේවා උපාදාන කළ යුතු දේවල් නෙවෙයි මේවා අතහැර යුතු ධර්ම මේවා අතහරින්න නැතුව සාන්තියක් වෙනසීමක් ලබන්නට බෑ කියන කරුණපේදීවි මේවා කෙරෙහි ඒ විදිහට රාගගිනි ද්වේෂගිනි ආදී දැල්වා ගත්තොත් එහෙම කොයිතරම්නම් දුකකට සමන්පත් වෙනවද කියලා අවබෝධ වෙයි ඒවම් පස්සම් බික්කේ සුතවා අරියසාවකෝ චක්කුස්මින් පිනින් බින්දිති රූපේසු නිබ්බින්දිති චක්ක විඥානං බින්දේ චක්ක සංපස්සේති නිම්මින්නතේ යම් පිටං චක්ක සංපස්ස පංචයා උප්පජ්ජිත වේදී තනසකං ආදුක්ඛං ආදුක්ඛම සකං වා සම්පේ නිම්මින්නතේ නිම්මින්නම් විරජ්ජති විරාදා විමුච්චතේ මේක හරියට තේරෙන කෙනෙක් ඇහැ කෙනෙක් කවුද වෙනවා රූප කෙරෙහි කලකිරෙනවා. චක්ක විඥාන කෙරෙහි චක්ක සංපස්ස කෙරෙහි ඒ නිසා පහළන සැප දුක් නැදහත් වේදනා කියන කවර වේදනාවක් කෙරෙහි කලකිරෙනවා. කන කෙරෙහි කරකිනවා ශබ්ද කෙරෙහි කරකිනවා ඒ නිසා පහළ වෙන සියලුම සිටිවිලි ධම්ම කෙරෙහි කරකිනවා. නාසය දිව ශරීරය මනස මේවා කෙරෙහි කරගෙන ඒවට හමු වෙන අරමුණු ඒ අරමුණ නිසා පහළ වෙන චිත්ත සංස්කාර ධම්ම නාම ධම්ම කෙරෙහි පුදුම කලකිරීමකටපත් වෙනවා. මෙහෙම කලකිරීමකටපත් වෙනකොට මේවා කෙරෙහි බැඳීමක් ඇතිවන්නේ කෙලෙස් ගිනි දල්වන්නට සිතක් පහළවන්නේ මේ කෙලෙස් ගිනි නිවලා මේ සංසාර දුකින් මිදීමට අවශ්‍යයි කියන කරුණ පැහැදිලිව තියෙනවා. එහෙම තියෙන කෙනා මේ විදිහටයි සිතන්නේ. චිත්තතුතාව තත්හාය අයෝසලාකාය ආදිත්‍යය සම්පජ්ජත්තාය සජෝති භූතාය චක්කුන්දේ සම්පරිමත්තං මේ ගිනිගෙන දැවෙන යකඩ යකඩයක් තරගෙන ඇහැ පොඩිපට්ටම් කරන එක ওই පැත්තක දිවිච්චාවක්. කනට උලකින් ඇනලා ඒක විනාශ කරන එකත් ওই පැත්තක දිවිච්චාව. ඒ වගේ අනිත්‍යද. ඕ පැත්තක දිවිච්චාවක්. හන්දාහං ඉදමේව මනසිකරෝමි දැන් මම ඔබට කරන්න තියෙන්නේ මේ විදිහට මෙනෙහි කිරීම කරනවා ඉති චක්කුං අනිච්ඡං රූපා අනිච්ඡා වේදනා චක්කු විඥානං අනිච්ඡං චක්කු සම්පස්සෝ අනිච්ඡෝ යම් පිටං චක්කු සම්පස්ස පත්‍යය උප්පජිති වේදිතං දුක්ඛං වාසකං වා අදුක්ඛං සුඛං වා සම්පි අනිච්ඡං ඇහැ අනිත්‍යය රූපානිත්‍යය ඇහැ නිසා පහළ වෙන රූප නිසා පහළ වෙන චක්කු විඥානය අනිත්‍යයි චක්කු සංපස්සේ අනිත්‍යයි ඒ නිසා යම් කිසි සැපක් ආවත් ඒකත් අනිත්‍යයි දුකක් ආවත් ඒකත් අනිත්‍යයි නැදහස් වේදනාවක් ආවත් ඒකත් අනිත්‍යයි මේ විදිහට කන ශබ්ද සහ ඒහා සම්බන්ධ සිදුවේදී මනස මනස දැනෙන අරමුණ සහ සිටීදී නාසය දිව ශරීරය මේවා ආයවට දැනෙන සිටීදී ඔක්කොම අනිත්‍ය වශයෙන් දකිනවා ඒ අනිත්‍ය වශයෙන් අවබෝධ කරගන්නවා. ඒ අවබෝධ කරගන්නකොට මේවා මේ සංසාර දුකට ඇදලා දාපු දේවල් මේවා ඒකාන්ත වශයෙන්ම දුකක් කියලා දකිනවා. ඒ වගේම මේවා අනිත්‍ය නිසාම දුක් ලබා දෙන නිසාම තමාට ඕනෑ විදිහට පවස්සාගත නොහැකි හේතුඵල ක්‍රියාදාමයන් තුළ ජනිත වන ධර්ම සංස්කාර ධර්ම නිසාම මේවා අනාත්මයි කියලා පැහැදිලිව දකිනවා. මේව පැහැදිලිව දකිනකොට මේවා උපාදාන කරන්න කියන්නේ මේවා අල්ලාගෙන උපාදාන කරගෙන මේවට ඇලිලා බැඳිලා රාග කිනි ද්වේෂ කිනි ආදී දල්ලපු නිසා මේ තරම් සංසාර දුකකට මේවා ඇදලා දැම්ම මේ තරම් සංසාර දුකේ අපි තොක්කාර දුක් වින්ද ඒක නිසා මේවා අත්හැරිය යුතුයි කියලා කලකිරීමක් ඇති මේ කලකිරීම මේ ඇයිද මේ මොහොතේ ඇති නුනත් නිවෙස්වලට ගියාට පස්සෙ මේ දේශනාව නැවත නැවත ආසනෙට ඒ කලකිරීම ඇති කරගන්න බලන්න ඇති කරගෙන මේවා ඒකාන්ත වශයෙන්ම දුක්ඛ සත්‍යයක් මේවා ඒකාන්ත වශයෙන්ම දුක්ඛ දුක ලබා දෙන දුක්ඛ සමුදය සත්‍යයක් මේ එකක්වත් මම අල්ලන්නේ මේක නදත් මූලකම මගේ සිත තිබිලා සිත තුළ තිබුණ නිසා මේවා එල්ලී මේවා ඔක්කොම මං අතහරිනවා කියලා ඔක්කොම අතහරින රූපයි ශබ්දයි ගන්ධයි රසයි පොට්ටබ්බයි දැන් මේ සියල්ලම මම අතහරිනවා කියලා නිර්පේක්ෂික වශයෙන් අතහරිනවා ඊට පස්සේ මේ ඇලීම් රාගිනී දෝෂකිනී ඇලීම් ගැටීම් ඇති වෙන්නේ කොහොමද? අපි හිතමු දැන් මෙතන ඉන්න පිරිස අතරින් ඈත ප්‍රිය රූප තියෙන අය කෙනෙක් ඉන්නවා නැත්නම් ඈත පේන්නට බැරි අප්‍රිය රූප තියෙන කෙනෙකුත් ඉන්නවා. මේ කියන කරුණ පැහැදිලිව අවබෝධ කරගන්න බලන්න පසු හරි දැන් නැහැ කියනවා. දැන් ඇහැට ප්‍රිය රූපේ දැක්කම එතන ප්‍රියමනාප භාවයක් ඇති වෙනවා අප්‍රිය රූපේ දැක්කට පස්සේ Taman එක බලන්නටත් කැමති නැහැ නුරුස්නා ගතියක් තරහවක් දැකීමක් ඇති නොවන Taman එක දකින්නටත් අකමැත්තක් Taman ගේ සිත තුළ ඇති වෙනවා මෙහිදී සිදුවන ක්‍රියාදාමය පැහැදිලිවම තේරුම් ගන්න. ඇහැට රූපයක් දැක්කාට පස්සේ සිදුවන්නේ මොකද්ද? හරියට මූණ බලන කණ්ණාඩියක් ඇතුළට යම් කිසි පිළිබිඹුවක් ගියාට පස්සේ ඒක හොඳ එකක් වුණත් එකයි නරක එකක් වුණත් එකයි අසූ කියන පිළිකුල් දෙයක් වුණත් එකයි රෝතමලක් වෙන ලක්ෂණ දෙයක් වුණත් එකයි ඒක ඇතුළේ පිළිබිඹුව වැටෙන. ඒ වගේ ඇහි තියෙන දක්ෂ ප්‍රසාද රූපයේ තුල මේ පිළිබිඹුව වැටෙන එක පිළිබඳ දැනීමක් පහළ වෙනවා. ඒ හැර වෙන දෙයක් උතන නැහැ. ඊට පස්සේ Taman මේ ප්‍රියයි ප්‍රියයි කියලා හිතන්නේ. Tamanගේ සිතින් මේ අප්‍රියයි අප්‍රියයි කියලා හිතන්නේ. මේ දෙක පැහැදිලිව තේරුම් ගන්න මේ ප්‍රිය භාවයේ අප්‍රිය භාවයේ Tamanගේ සිත තුළ තියෙන දෙයක්නේ. මේ දෙක නැත්තම් ඒ ප්‍රිය කෙනාත් අප්‍රිය කෙනා දෙදෙනාම දෙක මොකක්වත් නැතුවම බලන්න ඉන්න පුළුවන්. මේ මම මේ හරි අවබෝධ මේ කියන්නේ මේක මට වචන වලින් කියන්න බෑ මම ගැඹුරු අවබෝධයකින් මේ මම මේ කියන්නේ ඉතින් මේක මේ ඇයට අවබෝධ කරගන්න බලන්න. කනට ඇහෙන ශබ්ද එය උපන්නේ ඇලෙනවා නැත්නම් ගැටෙනවා. අප්‍රියයි ප්‍රියයි දෙක එනවා. මේ ශබ්දේ කනේ තරංග වැදෙන ශබ්ද තරංග කනේ වැදෙනාට පස්සේ රූප විඥානය ඇති වෙනා නැති වෙනා කියලා දැනීමක් ඇති වෙලා නැති වෙලා. නමුත් මේ ශබ්ද හොඳයි කියලා ලස්සනයි කියලා මිහිරි කියලා හිතන්නේ නැත්නම් මේවන් අපස්සයි හොඳ නැති අසභ්‍ය ආදී විවිධාකාරයෙන් හිතන්නේ තමන්ගේ සිතින් සිතිවිලි ටිකට. මේ සිටිවි සමාගයේ සිටින් මෑති කරගත්තු දේවල්. ඒක නිසා මේ සිටිවිලි ටික නම් අයින් කළා නම් ඕන සද්දයක් ඔය හෙයිද? මට මොකෝ කියන අදහස සමාගයේ සිට තුළ පාවෙනවා. නාසයේ දැනෙන ගඳ සුවඳත් උමයි දිවට දැනෙන රසත් උමයි කායට දැනෙන ස්පර්ශත් උමයි මනසට දැනෙන අරමුණුත් එමය මේවා හොඳේ නරකයේ උසස්ය පහත්ය මේවා ප්‍රිය මේවා අප්‍රිය ආදී විවිධ සිටේ තමාගේ සිත තුළ පහළ වෙන චිත්ත සංස්කාර ධර්ම පමණ මේ සියල්ලම මම අතහරිනවා කියලා සිතින් හිතාගෙන. එතකොට මේ රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ වෙන ධම්ම පැත්ත කොහේ දෙනවා තමාගේ සිතේ ඇලීමක් නෑ ගැටීමක් නෑ ඒවා ඔය පාඩියේ තියෙනවා තමාගේ ඇය තියෙනවා නම් එතනීමක් ඇති. කන තියෙනවා නම් ශබ්දයක් තියෙනවා නම් ඇසීමක් ඇති ඒවා. ගන්ධ සුවඳක් තියෙනවා නම් නාසය තියෙනවා නම් දැනීමක් පහළ වෙයි. ඒ පිළිබඳ. මේ විදිහට ඒ தත්ත්වය හරියට අවබෝධ කරගෙන ওই ධම්මවල තියෙන ඒ චිත්ත තුළ පහළ වෙන ඇලීම බැඳීම මගේ චිතේම තියෙන චිත්ත සංස්කාර ධර්මයන් මමමයි මේක ඇති කරගත්තේ රූප තුළ ශබ්ද තුළ නෙවෙයි මේක තියෙන කියලා ඔක්කොම අතහැරියොත් චිත්ත නිසල එතකොට තමන්ගේ පංචස්කන්ධ ධර්ම තමන්ගේ රූපය ගැන හිතන්න රූපය ගැන හිතපුවම මේ දක්වා ජීවිතේ පුරා කොච්චර මේ රූපය තුළින් දුක් දුන්නද? සාපිපාසාවේ ඉඳලා මල මෝත්‍රා පහ කිරීමේ ඉඳලා නොඑක කාල දෙන්නට ඔබ දුක් නැත්තම් මැටි මදුරු වදුරු සීත විස්නාදී උවදුරු නැත්තම් නොඑක ආකාර වද නිසා පීඩා කරදර ආදී නැත්තම් ওই අමනුෂ්‍ය උදුරු ආදී නොඑක දේවල් නිසා කොයිතරම්නම් දුකක් මේ ශරීරය තුළින් තමයි ලබා දුන්නද? මේ ශරීරේ කොයිතරම්නම් පිළිකුල් එකක්ද? කොයිතරම්නම් දුක දමන කොට කොටස් වලින් පිළිච්ච එකක්ද කොයි තරම්නම් අනිත්‍ය යන එක. මේක තේරුම් ගන්න. මේ තරම් අනිත්‍ය දෙයක්, මේ තරම් දුක් දෙයක්, මේ තරම් පිළිකුල් දෙයක්, මේ තරම්ම මම මගේ නොවන මට ඕන විදිහට පවතින්නේ නැති නිරන්තරයෙන් වෙනස් වෙන ස්වරූපකට පරිවර්තනය වෙන මේ ශරීරය අරගෙන මේක මම කියලා මගේ කියලා හිතාන මේකට ඇලුම් කලේ කුයිතරම් මෝඩකමකින්ද මේකට මගේ සිත තුළ එක බින්දුවක් අත්හැරීමක් නැහැ කියලා ඒක පිටින් අතාරිනවා. වේදනා ස්කන්ධය ගන්න. සැප වේදනා. සැප වේදනාවට ඔක්කොම ඇලෙන්නේ දිව්‍ය සැපයක් හරි බ්‍රහ්ම සැපයක් හරි නැත්නම් ධ්‍යානසුවයක් හරි ඵල සමාසෝයක් හරි දෙනවා නම් ඒ සුවේට ඇලෙනවා කියන්නේ අනිත්‍යයට යන දෙයකට ඇලීමක්. අනිත් එක ඔය ධ්‍යානසව පද සමාසව වලට පද සමාසව හැර අනිත් ඒවාට ඇදීම තුළින් නැවත නැවත සංසාර දුකට වැටෙනවා. මේ ජාති ජරා ව්‍යාධි ආදී මරණ දුක් මේකෙන් ලබා දුන්න මේකනම් සංස්කාරික දුක් ලබා දීලා මේ මේ සුඛ වේදනාවට ඇදිච්ච නිසා මේ සංසාරික දුක් මම බින්ද මේ සැප වේදනාව ඇදී යුතු ධර්මය නෙවෙයි මම බිය යුතු දෙයක් නෑ. එක අපම රේණුවක තන්වත් මේ සුඛ වේදනාවකේ මං ඇලීමත් ලබාගත යුතු නැහැ කියලා ඒක අතහරිනවා. දුක් වේදනාව. ඒ බැඳෙනවා. අපේ තම කෙනෙක් Taman කෑලි කෑලි වලට කප කප කප කප දුක් වේදනා දිනවයි කියලා. ඒ දුක් වේදනාව එතන ඉවසනවා නම් එතනින් මේක ඉවරයි. නමුත් මේ දුක් වේදනාව කෙරේ ගැටුණා නම් අර කියපු විදිහට සතර අපා දුක් වලට වැටුණා. සංසාරික දුක් වින්ද මේ තරම් දුක් ලබා දෙන මේ දුක් වේදනාවට ගැටීම තබා ගත යුතු නෙවෙයි මම කෑලි කෑලි කප කප කපපවා කෙනෙක් යම් කිසි දුකක් මට දන්න මේ දුක් වේදනාවට මම කිසිසේත්ම ගැටින්නේ නැහැ මේක අතහරිනවා කියලා තමයි සංඥා සංඛාර විඥාන මේවා ඔක්කොම හුදු නාම ධර්ම එකක්වත් මම මගේ දේවල් නේ අනිත්‍ය දේවල් කියලා මේ සියල්ලම අතහරිනවා ඒකට රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ ධම්ම ඔක්කොම අතහරියා ඒ වගේම මේවට තියෙන ඇලීම බැඳීම ඔක්කොම තමන්ගේ සිතේ ධර්ම කියලා ඒක අත්හැරියා. තමන්ගේ පංචස්කන්ධ ලෝක ධර්මයෙන්ම සිතින් අත්හැරියා. සම්පූර්ණයෙන්ම සිතින් හරියට අතින් අල්ලාගෙන සිටින් දෙයක් අත ඇඟිලි දිගහැරලා බිමට වැටෙන්න දැම්මම වගේ අතහරිනවා. අතේ මොකක්වත් නැති. අන්න එහෙම අතහැරියොත් එහෙම හිත ශිෂ්‍යය. සාන්ත වෙලා නිරය. දැන් මේක තියාගන්න දෙයක් හොඳ නැහැ. මොකද අපි නිවනක් බලාපොරොත්තු වෙන මේක ඔක්කොම දේවල් කරන්නේ ඒක නිසා මේක සංස්කාර ධර්මයන් මේ සංස්කාර එකක්වත් නැති නිවන ශාන්තයි නිවන ප්‍රණීතයි. ඒ නිවන්සෝ ඒ ප්‍රණීතෝ ශාන්තෝ නිවන්සෝ අපේක්ෂාවක් තියෙනවා නම් ඒක ගැන බලාපොරොත්තුවක් තියෙනවා නම් මේකත් මම අභිනන්දනය කළ යුත්තක් නෙවෙයි ආස්වාද කළ යුත්තක් නෙවෙයි මේ වෙලාවේ තියෙන මේ සියුම් දැනීම ශාන්ත නිවිචි ස්වરૂපේ. ඒක නිසා මේකත් අනිත්‍ය ධර්මයක් මේකත් සංස්කාර ධර්මයක් මේකත් නැති නිවන සාන්තයි නිවන ස්වභාවයයි කියලා අවබෝධ වෙනකොට නිවන සිද්ධපත් වෙනවා. දැන් නිවන් තුරේ ඉන්නද පුළුවන් පරසමත්ව හිටපු කෙනෙකුට නම් කැමති වෙලාවක් මෙහිදී නමුත් එහෙම දිගටම ඉන්න අවශ්‍යකම නැහැ. මේ නිවන් සුව කියන එකත් පරසමත්වක තියෙන දෙයක් නේ. ඒක ඉන්නකම් විතරයි තියෙන්නේ. ඒක නැති වුණාට පස්සේ මොකක්ද? ඊට පස්සේ අපෝ බලනවා පරන්තන්ට. ඒක නිසා මේකත් අනිත්‍යයි. නිවන අනිත්‍ය කියලා හිතන්න බය වෙන්නේ දෙක. ඒකත් අනිත්‍යයි. මේකත් මම මගේ ධර්මයක් නෙවෙයි. අනාත්ම ධර්මයක්. මේකටවත් මගේ සිත තුළ අබ්බම ශ්‍රේණුව පතලීමක් ලබා ගන්නට සුදුසු නෑ. මේකත් අතහරිනවා කියලා අතහරිනවා. ඔයිට වැඩිය ශාන්ත නිවීමකට යනවා කියලා. කලින් ඵල සමාත් අධ්‍යක්ෂණ ඊට වඩා අයහසනක් මම මේ කතා කරා. දැන් එතෙන් ගාමයි මේකත් අතහරිනවා කියලා ඒකත් අතහරිනවා. ඒකත් අතහැරියට පස්සේ දැන් මොකක්වත් කරගන්න පුදුම නිවීමකට යනවා. මේ අතහැරීමත් සතහරිනවා කියලා කියනවා. එතකොට උද්ගත වෙන ශාන්ත නිවිච්ච ස්වરૂපය මේ අය අධ්‍යක්ෂක පමණක් මෙහෙම එකක් කියලා දැනගන්න මේ අයට දැනගන්න පුළුවන් වෙයි. නැත්නම් බෑ. ඒක නිසා බුදුරජාණන් වහන්සේ සබ්බම්ගෙන් ධර්මයට කීවේ මම මේ දෙවියන්ට කීවේ නාඤ්‍යත් සබ්බ නිස්සග්ගා සත්‍යෙන් පස්සාමි පාන්න මේ සියල්ලම අතහරින්න නැතුව මේ පරම ශාන්තිය කෙනෙකුට අත්දකින්නට බෑ. ඒක නිසා මේ පරම ශාන්තිය අත්දකින්නට පුළුවන්. ඔය විදිහට අර කලින් කියපු ආකාරයෙන් දුක්ඛ සත්‍ය තේරුම් අරගෙන සම්බේ සත්‍ය තේරුම් අරගෙන මේ දුකට මේ දුක බදලදා මේ දුක් සමුදය සත්‍ය රූප වේදනා ආදී අරමුණු සියල්ලම මම බහැර කළ යුතුයි කියන අවබෝධය පිහිටලා තමන්ගේ පංචස්කන්ධ ධර්ම පමණයි මේ සෑම අවස්ථාවේදීම ක්‍රියාත්මක වන්නේ මේ පංචස්කන්ධ ධර්ම ඒකාංශයෙන් දුක් ලබා දෙන දුක් සමුදයක් වූ දේවල් මේවත් අතහරින කියලා සියල්ලම සිතින් අතහැරලා ඊට පස්සේ දිගින් දිගටම එන මනසේ නිවි යාම සියල්ලම අතහැරලා අතහැරලා අතහැරලා ගිහිල්ලා අන්තිමේටම අතහරින්න දෙයක් නැතුණාම ඊට පස්සේ අතහැරීමක් කතාවයි. එතකොට තමයි ඔය කියපු පරම ශාන්ත නිවීම ලබන්න පුළුවන්. මෙතන මේ ගීයයට හිතෙන්නට පුළුවන් අපිට එදිනදා ජීවිතයේදී මේම කටයුතු කරලා කරන්නට බැහැ. මේවා කරන්න කොහොමවත් හැකියාවක් නැහැ කියන්නේ. ඒක ඒකට පිළිතුර දීලා මේ දේශනා අනුම කිරීමට බලාපොරොත්තු වෙනවා. ඇත්ත ගීයයට මේව නැතුව බෑ. නමුත් ගීයයට දැන් බැසීම තියාගෙන ඕනේ කටයුතු කරන්නට අවශ්‍යකමක් කිසිසේත්ම නැහැ. ඇලීම බැඳීම රාගයක ඒකට අපි වචනයක් නැහැ එන්නේ මට. ඒකට දෙකක් ඒක ඒක හොඳයි හරි කියමුකෝ ටිකක් හරි. නමුත් ගැටීම කියන එක කොහෙත්ම තබාගත යුතු දෙයක් නෙවෙයි. දේශකින්න කියන එක කොහෙත්ම තබාගත යුතු එකක් නෙවෙයි. අනිත් එක ওই ගමේ ගොඩේ කතාවක් තියෙනවා කනවයි කියලා ගෙවි මස් දෙල්ලේ බැඳගෙන කන්න දෙපායි කියලා. ඒ කියන්නේ කරනවායි කියලා ඒකම බහැගෙන ඒකම ඉන්නට අවශ්‍ය නැහැ. මේ නිවන් යන අවස්ථාවට කටයුතු කරන විට මේ විදිහට කටයුතු කරන්න. එහෙම කටයුතු කර යම් කිසි කෙනෙක් සෝවන් වුණත්, සකදාගාමී වුණත්, දුර්ග ජීවිත ගත කරන්න පුළුවන්, දෝදරුවන් හදන්න පුළුවන්. කිසියම් ප්‍රශ්නයක් නැහැ. ඔය විශාකා උපාසිකාව එතේම සෝවන් වෙලා හිටපු කෙනෙක් දරුවෝ දවසේ දෙනෙක් ඇදුවයි කියලා පොත්වල මම කියවලා තියෙනවා. දේවා වුණාට පස්සේ අනේ පිරිසුතුම්ලාගේ දෙයක් හිටියා සතරදාගාමී වෙලා හිටියේ. එයා විවාහ වුණේ නිත්‍ය දෘෂ්ටිකලේ. එහි හොඳ ජීවිතය ගත කරා කියලා පොත්වල දක්වලා තියෙනවා. ඒ සේවත්නුවට පමණක්ම 350000ක් පමණ දෙන බුදුහාමුදුර වෙන්න කාලේ නිවන් මාර්ග සෝවාන් ආදී මාර්ගඵල ලැබලා තියෙනයි කියන එක පොත්වල දක්වා තිබෙන. ඒක නිසා මේවා කරන්නට ගියවන්නට එපා. මේ විදිහට මේ සියල්ලම අතහැර දාලා නිවනට යන්න. මොකද නිවන කියන එක කියන්නට බැරි තරම් අසීමිත සැපයක්. කියන්නට බැරි තරම් ලෝකෝත්තර ධර්මතාවයක්. මේ සුදු කාමාස්වාදයක් වැනි සුදු දෙයක් අල්ලාගෙන ඉඳගෙන මහා විශාල අමිල දෙයක් නිර්මාණ ධාතුව අතහරිනවා නම් ඒක මොකටද? ඒක නිසා භාවනා කරන අවස්ථාවේදී පමණක් හරි නිශ්චය පරිදි මේ සියල්ලම අතහැරෙමින් භාවනා කරන්න. ඊට පස්සේ මේ තෝවන් වුණත් නැත්නම් සකදාගාම වුණත් දිගටම ඒ කාමරාග යොමුතු කටයුතු කරන්න පුළුවන්. දූ දරුවන් හදන්නත් පුළුවන්, විවාහ ජීවිත ගත කරන්නත් පුළුවන්. ඔකේ කිසිම ප්‍රශ්නයක් එන්නේ නැහැ. ඒක නිසා බිය නැතුව ඒවා කරන්න. මේ විදිහට කටයුතු කිරීම තුළින් මේයට උඩුවන්කම තිබෙනවා පාරමී ශක්තියක් තියෙනවනම් සති සමාධි දියුණු වෙලා තියෙනවනම් මේ ජීවිතයේදීම වත් නිවන අවබෝධ කරන්න මේ නිවන් අවබෝධ කරන්න යථාභූත ඥාන දර්ශනයන් තුළින් ඇත්ත ඇත්තදීම දැකීම තුළින් මේ සෑම කරුණක්ම ඇත්ත ඇත්තදීම දැකීමයි ඒක නිසා ඒ විදිහට කටයුතු කිරීමෙන් මේද දුක්ඛ සත්‍ය පිළිබඳ දැකලා දුක්ඛ සමුදය සත්‍ය මේ විදිහට ඒක සම්පූර්ණයෙන් අවබෝධ කරලා දුක්ඛ සමුදය සත්‍ය ප්‍රහාණය කරලා ඒ විදිහට කටයුතු කරන විට ඇතිවන මාර්ග සත්‍ය වඩලා ඒ තුලින් අවබෝධ කරගත යුතු සාක්ෂාත් කරලා ඒක නිරෝධ සත්‍ය සාක්ෂාත් කරලා යටත් විශේෂ සෝවා මාර්ග ඵලයේ සකදාගාම මාර්ග ඵලයේ වැනි මාර්ග ඵලයක් අත්දැකලා නිවන්සෝ මේ ජීවිතයේ අත්දැකීමට මාස්නා ශක්තිය ලැබේවා කියලා ආශිර්වාදනය කරමින් මෙම දේශනාව දැන් නිම කරනවා. අපේ දෙවියන්ට දෙන්නේ ආකාශසහා කියන පාඩිය ඔක්කොම එක තියෙනවා. ආකාශසහජ බුම්මඨා දේවානාගාමයි දිකා පුඤ්ඤන්තං අනුමෝදිතා තිරංගක්ඛන්ත සාසනං ආකාශසහජ බුම්මඨා දේවානාගාමයි දිකා පුඤ්ඤන්තං අනුමෝදිතා තිරංගක්ඛන්ත දේශනං ආකාශසහජ බුම්මඨා දේවානාගාමයි දිකා පුඤ්ඤන්තං අනුමෝදිතා තිරංගක්ඛන්ත මම් පරන්ති ප්‍රාර්ථනා කරන්න මිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං ධම්මාගමෝ හෝතු යාව නිබ්බාන පත්‍ය ඉදම් මේ පුඤ්ඤං ආසවත්‍ය වහන්නෝතු සබ්බ දුක්ඛා පමිච්ඡතු මේ කළ සීලොම කුසල සත්‍යයෙන් මේ සම දෙනාත්මත් නිවෙන සංසීමට වාසනාව ශක්තිය දා වේවා අභිවාදන සීලස්ස නිත්‍යං වද්ධා පචායනෝ චත්තාරෝ ධම්මා වද්ධන්ති ආයුවන්නෝ සුඛම් බලං ආරෝග්‍ය සම්පත්තේ සබ්බ සම්පත්ති මේ වෙච්ච අතෝ නිබ්බාන සම්පත්ති මිනාතේ සමින්ජතු සුවපත් වේවා නිවන් සුව ලැබේවා